ඉතින් මම හිතන අදත් අපිට ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා වාරය පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වී ඇති යෝගිනියකි. ලොකු ස්වාමීන් වහන්සේගේ උපදේශපත ආනාපාන සතිය ආරම්භයට පෙර ටික වේලාවක් සක්මන් කර ඒ එක්කම ආනාපාන සති භාවනාව සඳහා වාඩි උනේමි. ඊට පසු ඉරියව්ව දෙස හිත යොමුකොට මම දැන් මෙතන යන්න අවබෝධ කරගෙන ආනාපාන සතිය ආරම්භ කළෙමි. මේ විදිහට ආනාපාන සති භාවනාව ටික කලක් කරගෙන යත්ම මට નિરાයාසයෙන්ම වැටෙන හුස්ම කෙරෙහි අවධානය පවතින අතරේදී පාදවල ඇඟිලිවල සිට ඉහළටත් අත්වල ඇඟිලි දිගේ ඉහළටත් වහාම චංචල කම්පන සීතල උණුසුම් ආදිය දැනෙන්නට ගති. තව දුරටත් මෙම භාවනාව කරගෙන යන විට භාවනාව පටන් අරන් විනාඩි කිහිපයකින් හුස්ම දැනෙන අතරේදී බොඳ වූ ස්වභාවයකින් සමස්ත ශරීරයේ පුරාම චංචල කම්පන උණුසුම සීතල දැනෙන්න ගත්තා. එකම ජාලයක ස්වරූපයකින් ශරීරයේ කොටස් වෙන්වෙන්ව දැකීමකින් තොරව තමයි මේ ධාතු ස්වරූපයන් මතුවන්නේ. මේ වේලාවට මේවා දැනෙන්නේ පිටස්තර දෙයක් විදියටයි. පුදුමාකාර නිදහසක් ගඟ මැද සිටින කෙනෙකුට ගඟ දෙපැත්තෙන් රොඩු ගලා යනවා වගේ තමයි දැනෙන්නේ. එන සිතුවිලි එතරම්ම පැහැදිලි නොවුනත් ඒවත් ඇවිත් යන ස්වරූපයක් තමයි පවතින්නේ. හටගන්නා ධාතු ගුණ වෙන්වෙන්ව හඳුනාගෙන ඇතිවීම නැතිවීම බලන්න තරම් පැහැදිලිව අරමුණ වන්නේ නැත. අරමුණු වලට හේතු නොවේ පිටස්තරේකුමින් බලාගෙන සිටිය හැක. කමඨහනේ ඉන්න කාලය ඒ විදිහට බලාගෙන සිටීම තමයි කරන්නේ. ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. සක්මනේදීද අත්විඳින්නේ ඔවැනිම தත්ත්වයකි. ඔබ වහන්සේලාගේ දේශනාවල සඳහන් වන just be නැතහොත් නිකන් ඉන්න කියන අදහස ක්‍රියාත්මක වෙන්නේ මේ අවස්ථාවේද යන්න පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට දරුවන් සන්නයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ? හොඳයි දරුවන් සන්න. මේ தත්ත්වය කොච්චර කල් අත්දකින්නවද දැන්? ස්වාමීන් වහන්සේ මේ දැන් අවුරුද්දක් විතර තිස්සේ වගේ අත්දකින්නවා. අත්දකින්නවා. ඒ කියන්නේ දැන් ඔය தත්වෙම දිගටම අවුරුද්දක් තිස්සේම හැම ඒ කියන්නේ තමන්ට ඔක්කොම දේවල් තියෙනවා තමන් ඔහි මැද්දට වෙලා ඉන්න වගේ දෙයක්ද තේරෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් ආනාපාන සතියෙම පටන් ගන්නෙ සාමාන්‍යයෙන්. ගොඩක් සක්මන් කරලා කරලා හරි. පරියංගයකට යනවා. හරි. ඒ අවස්ථාවේ එහෙම තමයි. එතකොට ඒ කියන්නේ ආනාපාන සතිය හරහා යන්න ඕනේද නැත්නම් වාඩිනු ගමන්ම ඕකම එනවද? හුස්ම නිකන් අර පොඩ්ඩක් අර කයට හිත යොමවන්න ඕන නිසා හුස්ම ගන්නවා ඒකම පසුබිමෙන් පොඩ්ඩාවට ආනාපානේ අනතරේ එක පාටම නිකන් ජාලාවක් වගේ මේ කම්පන චංචල ශරීරයේ කොතනද එහෙම දැනෙන්නේ හරි මුළු සමස්ත ශරීරයම කම්පන චංචල ස්වභාවයක් වශයෙන් දැනෙනවා. එහෙම තමයි දැනෙන්නේ. හරි. ඔය ඔය ඒ විදිහට දැනෙන්න අරගෙන දැන් අවුරුද්දක් ගිහිල්ලා තියනවාද? අර මුලදි මුලදි ස්වාමීන් වහන්සේ අර ඇඟිලිවල කකුලේ කකුල් දෙකේ භාගයක් දක්වා ඇඟි අත්වල ඇඟිලිවල එහෙම තමයි මුලදින් පටන් ගත්තේ. හරි. ඒක කොහමරි මාස 3-4ක් වගේ එහෙම ඉන්නකොට දැන් එකපාරට මුළු ශරීරෙම තමයි මට දැනෙන්නේ. දැනෙන්නේ. හරි. ම්ම්. ඒ කියන්නේ ඔතන කිසි يعني කරලා තිනනවා නම් හොඳයි දෙයක් ඒ කියන්නේ වරදක් නැහැ. අපි ආනාපාන සතියෙන් ටිකක් දුරට ආවට පස්සේ මේ ධාතු ස්වභාවයන් මතුවෙනවා. මතුවෙනකොට මේවා දිහා ටිකක් ඉතින් මධ්‍යස්තව බලන් ඉන්න තමයි තියෙන්නේ. මීට කලින් ඔය මතුවෙනකොට යම් යම් තැන්වලට අපි තුමු ධනහිසේ මතුණා කියලා යම් කම්පන ස්වභාවයක් එතෙන්ට හොඳට හිත යොදලා එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බැලීම වගේ දෙයක් කරාද අර කණිකරයෙන් පෙනෙන දවස්වල බැලුවා බැලුවද අර මේ ජාලාවට සමස්ත ශරීරය ආවට පස්සේ තමයි මට අරමුණු හවල් තැනක කියලා ගන්න විදියක් නැහැ චරාවේ නැහැ කියන්නේ මේ මුලදින් කරා එහෙම හරි එතෙන්ට යමු වුණා අර ටික ටික පැතිරෙන්න පැතිරෙන්න මේ සමස්තයම තමයි අත්දැකීම. දකින්නේ. හරි. හිතේ தත්ත්වය කොහොමද ඔය වෙලාවේදී? හිතේ සිතුවිලි හුඟක් හිතේන මට නම් අර සිතුවිලි හැම දැනෙන්නේ නැ නිසා ප්‍රමාණයකට තියෙන්නේ. හරි. මේ මේක තමයි අත්විඳින්නේ. හොඳයි. ඒ කියන්නේ මේක අත්දකින්නකොට හිතේ ස්වභාවය වශයෙන් ගත්තොත් හිතේ සිතුවිලි නැද්ද දැන්? අඩුයිද? අඩුයි. අඩුයි. ඒවා කෙරෙහිවත් සිතුවිල්ලක් නැහැ. අර දැකීම අර නිකම් අර පිටස්තර දෙයක් බලන විදියට මම බලන්නේ මට. ඔක ඇත්තටම يعني ඔය එක එක ක්‍රමවලට දේවල් බලන ස්වභාවය තියෙනවා. ඕකට කියන පරතෝ බල්මක් කියලා. ඒ කියන්නේ දැන් මේ අනාත්ම ස්වභාවයේ එක්තරා ස්වභාවයක් තමයි පරතෝ කියලා කියන්නේ. දැන් ශුඤ්‍යතෝ අනත්තතෝ පරතෝ රිත්තතෝ විදිහට මේ අනාත්ම ස්වභාවය වැටහෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දැන් අනාත්මයි කියලා කියන්නේ දැන් මේකේ අපි හිතාන් ඉන්නේ මේකේ මම ඉන්නවා මම එක්ක ඉන්නවා මේක මට අයිති කියලානේ. නමුත් ඒක ඇතම් කෙනෙකුට ඔන්න තේරෙනවා මේ එහෙම පාලනය කරන්න හැකියාවක් නැහැ. මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේක මගේ පාලනයෙන් තොරයි කියලා අන්න එක එක පැතින් වැටහෙනවා. ඊට දැන් ඒ එහෙම වැටහෙන්න වැටහෙන්න අන්න නිකන් මේක අනුන්ගේ බවටපත් වෙනවා. ඒක දැන් අර සමහර තේරී ගාතවල එහෙම වෙනවා සංඛාරේ පරතෝ දිස්වා හේතු හේතු ජාතේ පලෝකිතේ පහසින් ආසවේ සබ්බේ සීති භූතාස්මි නිබ්බුතා කියලා මේ ලස්සන්ට මේ සකුලා කියන රහත් තෙරණින් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ Taman අරහත්ත්වයට පත් උනේ කියලා. ඉතින් මේ උන්වහන්සේ මොකද කියන්නේ මේ සංඛාරේ පරතෝ දිස්වා. මේ සංස්කාර ධර්මයන් දැක්ක පරතෝ වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන්. දැන් මේ මගේ නෙමෙයි මේවා මේ අනුන්ගේ. අනුන්ගේ වශයෙන් හේතු જાතේ පලෝකිතේ. මේවා මේ හේතුන් නිසා හට අරගෙන තියෙනවා. මොහොතක් මොහොතක් පාසා කැඩලා බිඳලා යනවා. පලෝක පලෝකිතේ කියලා කියන්නේ මේක කැඩලා බිඳලා යනවා. බිඳලා යනවා නිරන්තරයෙන්. පහසින් ආසවේ සබ්බේ. මෙන්න මේ උපක්‍රමයේ හරහා මම ආශ්‍රයයන් සියල්ල ෂේ කළා දැම්මා. සීති භූතාස්මි නිබ්බුතා. මම සිසිල් වුණා, නිවුණා. කියලා අන්න ලස්සන්ට ඒ කියන්නේ ස්වභාවය, ඒ තාම ඒ එතුමිය ඒ රහත් මෙහෙණින් වහන්සේ يعني මේ ස්වභාවයම පාවිච්චි කරනවා නැවත නැවත දකිමින් තව තව හොඳට ත්‍රිලක්ෂණය නැත්නම් අනාත්ම ස්වභාවය තේරුම් ගන්න. يعني දැන් දැන් තේරෙනවනේ දැන් يعني මේ දේවල් يعني අපි කැමති වුණාට මේ පාලනය කරන්න බෑ. කොයි විදිහටද මේක කම්පණය වෙන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. කොච්චර වෙලාවක් මේ එක කම්පනයක් පවතිනවාද කියන එක ගැන අපිට පාලනයක් නැහැ. කොහේ කම්පනයේ ස්වභාවය කොයි තැන මතුවේද ඊළඟට කොතනට මාරු වේද ඒවා කිසි දෙයක් ගැන පාලනයක් නැහැ. ඉතින් මේ අපි අත්දකින්නෙම අර මගේ කියාගත්ත කය දැන් අපිට පෙන්ලා දෙනවා යාගේ යථා ස්වභාවය. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ටික ටික විපස්සනාවේ යන්න යන්න කියන්නේ අපි හොඳින් ගැඹුරින් නැත්තම් නිශ්චලව නිරීක්ෂණය කරන්න කරන්න මෙන්න මේ ඇත්ත ඇට සැටියෙන් පෙන්ලා දෙනවා ඒගොල්ලොම. අපි අපි මේ ඒගොල්ලන්ට ඒ කියන්නේ මේ අපි පොතෙන් දැනුමක් අරගෙන මේ අනිත්‍යයි කියනව නෙමෙයි අනාත්මයි කියනව නෙමෙයි. අපිට තියෙන්නේ හොඳට බලනවා. බලනකොට අන්න ඒගොල්ලොම පෙන්ලා දෙනවා ඒගොල්ලන්ගේ ඇත්ත මොන ස්වභාවයද? ඒගොල්ලන්ගේ හැටි මොන වගේද? ඉතින් අපිට දැන් ඕක පේනකොට අන්න තේරෙනවා මේක වැඩක් නැහැ. මේක මේ මගේ කියන හිතියට මේ එහෙම කියන්න විදිහක් නැහැ. අපි සාමාන්‍යයෙන් දෙයකට මගේ කියලා කියන්නේ මේ මගේ අනසකට යටතේ තියෙනවා නන්නේ. හිතන දැන් අපිට වාහනයක් තියෙනවා නම් අපේ ගෙදර දැන් මේක අනිත් වාහනත් එක්ක මම වෙන් කරගන්නේ කොහොමද? මේ මගේ වාහනේ අරගෙන මට ඕන තැනකට යන්න පුළුවන්. අනිත් ගෙවල් වල වාහන මට එහෙම කරන්න බෑ. ඉතින් අන්න ඒ හින්දා මේ වාහනේ ඔන්න මගේ වාහනේ. හරි ඉතින් මට ඕන නම් එක එක පාට වෙනස් කරන්න ඕන නම් පාට වෙනස් කරන්න පුළුවන්. ටයර් මාරු කරන්න ඕන නම් ටයර් මාරු කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන මොකද මගේ වාහනේ. දැන් අපි යෝකම දාලා බැලුවොත් මේ කයට <laughs> කයත් ඉතින් අපි මගේ කියලා ගන්නවා. ගත්තට දැන් ටයර් මාරු කරන්න පුළුවන් ඒද? ඉතින් <laughs> ඒ වගේ තමයි. ඉතින් අපි දැන් මේ මගේ කියලා අරගෙන තියෙනවා. දැන් හැබැයි ඒක පෙන්වන්න මේකට මේ පොඩ පොඩ බලන්න ගියාම තේරෙනවා මේකේ මේක නිකන් මගේ නෙමෙයි වගේ දැන් නේද? ඒක ටික ටික තේරුම් යන්නේ මේක අපි මේ මගේ කියලා ගත්තට මේගොල්ලෝ මේ දැන් අර අර උදාහරණෙදී මට ඕන වෙන විදිහට හසුරවන්න පුළුවන්. මට ඕන ඕන දෙයක් කරන්න පුළුවන් මේ මගේ කාර්යකින්ද. නමුත් මේකේ දැන් එහෙම ස්වභාවයක් නැහැ නේද? මේක තියෙන්නේ මේ දැන් මම දන්නෙත් නැහැ මේ මම ඉල්ලුවෙත් නැහැ මෙහෙම කම්පන චංචල දවා එන්න කියලා මන්න මේගොල්ලෝ එනවා. ඇවිල්ලත් කොච්චරලාක් ඉන්නවද කියලා මට තේරෙන්නේ මට පාලනයක් නැහැ. ඉතින් මේ විදිහට අපි දකින්න දකින්න මේකේ තියෙන අනාත්ම ස්වභාවය, මේක පාලනය කරගන්න බැරි ස්වභාවය, මගේ අනසක යටතේ පවතින නැති ස්වභාවය. ඉතින් මේවා තමයි දකින්නේ. අනිත් එක දැන් කම්පනයක්, චංචල කම්පන වීම, කම්පණය වීමක්, සෙලවීමක්, චංචල වීමක් කියන්නේ මෙතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්නේ. ඉතින් අනිත්‍ය අනිත්‍ය නිසාම ඔන්න අනාත්ම පැත්තකට ගිහිල්ලා තියෙනවා. අනිත්‍යයි අනිත්‍ය නිසාම මෙතන දිගට පැවැත්මක් නැහැ. එක දිගට යන මේ සාරයක් නැහැ. ඉතින් ওই විදිහට මේ අනාත්ම ස්වභාවය වැටහෙන විවිධ ක්‍රම තියෙනවා. ඔය පරතෝ කියලා කියන්නේ එක ක්‍රමයක්. ඉතින් මේ පැත්තෙන් වැටුණා කියන්නේ වඩා හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ தത്വෙම තේරුම් ගනිමින් ඉන්නකොට ඉන්දීම හරහා තමයි ටික ටික මේ ටික අතහැරෙන්නේ. අපි අපේ දෙයක් කියලා දෙයක් අල්ලගත්තාම ඒක අතහරින්න අකමැතිනේ. ඒක මොකද ඒක මගේ දෙන්නේ. දැන් මේක මගේ කියලා අල්ලගත්ත දෙම පෙන්නකොට අපිට මේක මේ මගේට මට ඕනලා විදිහට හැසිරෙන්නේ නැහැ. මගේ අනසක යටතේ පවතින්නේ නැහැ කියලා ඒගොල්ලෝම පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න අපිට නිකන් ඉබේට මේක අතහැරෙනවා. ඉබේට නිකන් මේක එපා වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්න ටිකක් කල් යනවා. ඉතින් මේක මේක නැවත නැවත මේක බලන්න බලන්න තමයි ටික ටික ටික ටික අර හිත ඒ කරලා තියෙන දැඩි ග්‍රහණය, තියෙන ඒ ආත්මීය ස්වභාවයකින් ගත්ත ගතිය අතහැරෙන්නේ. ඒ නිසා ඒක වෙනකන් ටිකක් ඉතින් ඕක බලන්නයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ කොහේ හරි හැබැයි මෙහෙම දෙයක් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන්. දැන් ඔය කම්පන ස්වභාවයන්, චංචල ස්වභාවයන් මතු වුනහම මොකක් හරි එක තැනකට දැන් අර සමස්තයක් වශයෙන් බලනකොට හැම තැනම තියෙනා වගේ දැනෙන්නේ. පොඩක් පුළුවන් නම් ඕකෙනුත් එක තැනකට පොඩ්ඩක් යොමු කළා මේ එක එක කම්පනයක් ගන්න පොඩ්ඩක් බල බල ඉන්න පුළුවන් නම් එතන තව පොඩ්ඩක් එහාට දාන්න පුළුවන්. දැන් මේක දිහා ලොකු සාන්නාසය ඔතෙන්ට වචනයක් පාවිච්චි කරනවා නිකන් ගොජේ දිහා බලන් ඉන්නවා කියලා. කියන්නේ ගොජයක් කියලා කියන්නේ <laughs> මේ සිතුවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, සංඥාත් තියෙනවා නැත්තම් මේ මේ මේ විදිහට මේ කම්පන චන්ද්‍ර ස්වභාවයත් හැම තැනම තියෙනවා. හැබැයි හිත එකක්වත් ග්‍රහණය කරන්නේ අනුන්ගේ දෙයක් වගේ ඔහේ මැද්දටලා ඉන්නවා. එහෙම තමයි. එහෙම සතියක් දැන් තියෙන්නේ. එහෙම තමයි යන්නේ දැන්. ඔව් ඒ වෙලාවේ මම ධර්ම කරුණු මතක් කරන්නවත් මොනවත් කරන්න යන්නේ නැහැ. එහෙම මොකක්වත්. අවධානයෙන් අයින් වුණා මට හිතෙනවා මේක මේ මෙතන ක්‍රියාවලියක් විතරයි උපාදානයක් අපි තමයි කරගන්නේ. වෙන්න යන්නේ මේ වෙන්නේ මේකයි කියලා එහෙම පස්සේ මං හිතනවා. පස්සේ හිතනවා. හරි. ඔව් අර වෙලාවේ මොනවත් හිතන්නේ බලන එක විතරයි කරන්නේ. හරි. බලලා ඔය ඒ ඒ ටිකට එහෙම කම්පණය වෙන්න හැරලා ඒ ටික අතහරින්න පුළුවන්ද? ඒ කියන්නේ අර සාධාරණ කියන්නේ දැන් ඕකත් දැඩිව දැන් හිතන්න දැන් අපි ඉස්සෙල්ලා මේක අල්ලගෙන හිටියා. දැන් මේකත් එක්කම අපි කම්පැනි වෙවි හිටියේ. දැන් ටික ටිකක් යනකොට දැන් මේක කම්පැනි වෙනවා. දැන් අපි අයින් වෙලා වගේනේ දැන්. දැන් අනුන්ගේ වගේ පේන්නේ දැන්. ඒක තමයි. අපි ටිකක් පැත්තකින් ඉන්නේ දැන්. පැත්තකින් ඉන්නේ. අන්නේ පැත්තකින් ඉන්න ගතිය ටිකක් වර්ධනය කරගෙන යන්න පුළුවන් තරම්. දැන් කියන්නේ මේවා කම්පැනි වෙවි තියෙනවා. මම ඉන්නවා. ඒ කියන්නේ හිතේ කරදරයක් ඇති කරගන්න නැතුව, ඒකෙන් ආතතියක් ඇති කරගන්න නැතුව මේක දැන් මගේ නෙමෙයි. මේගොල්ලෝ කම්පැනි වෙනවා මට ප්‍රශ්නයක් නැහැ. මං ඉන්නවා මැද්දට වෙලා. ඉතින් එහෙම ආකල්පයකට දැන් යන්න තියෙන්නේ ටික ටික. තවත් අර දුරස්තභාවය දුරස්තභාවය වැඩි කරගන්න තියෙන්නේ. දුරස්තභාවය කියන්නේ ඒ කියන්නේ ඈතට ඒගොල්ලෝ යනවා නෙමෙයි මම හිතින් අතාරිනවා. හිතින් අතාරන. මොකද මගේ නෙමෙයි මගේ පාලනයෙන් තොරයි දැන් මේක. මට දැන් වැඩක් කියලා අන්න මම ඒගොල්ලන්ට කැමති දෙයක් කරගන්න දීලා මම මගේ පාඩුවේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතේත් මම අර නිතරම එක්කෝ කයේ අරමුණ හුස්ම රැල්ලට අරමුණ තියාගත්තම නිකන් හිතුණා දැන් මගේ හිත අසිහියෙන් වගේ හිතනකොට මම එකපාරටම හුස්මට ගන්නවා. එතකොට මුළු ශරීරෙම අර නිකන් ඒත් ධාතුගුණ මතු වෙනකොට මේ කරන ක්‍රියා එහෙම ඇත්තම කියනවනම් අර සැහැල්ලුවෙන් එහෙම එහෙම අත්විඳින්න බලනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒක තමයි ඒ කියන්නේ අපි මේ දේවල් අතහැරලා අපිට අවශ්‍ය විවේකයක් නැහැ. හිතේම විවේකයක් හැදෙනකොට ඒකෙන් අර මේ තියෙන ස්වභාවයෙන් එන ආතතිය නැතිලා යනවා. එතකොට අපිට සහැල්ලුවක් තමයි දැනෙන්නේ. දේවල් සිද්ධ වෙනවා, දේවල් සිද්ධ නොවෙනවා නෙමෙයි, දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි ඒක ගිහිල්ලා දැඩිව ග්‍රහණය කරගෙන අපිට ඕන ඕන විදිහට වෙන්න ඕනේ කියලා නීති හදාගෙන ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. ඒ පරියන්කේ මේ ප්‍රතිඵලෙ වෙන්න ඕන කියලා. නෑ එහෙම එකකුත් එපා. එහෙම එකකුත් එපා. නිකන් වාඩි වෙන්නේ නිකම්ම. හරි හරි. ආවොත් එහෙමයි. නැත්තම් මම බලාගෙන ඉන්නවා. අර සාමාන්‍ය ජීවිතේදී මම වෙලාවකට සමනස මගේ හිත ටෙස්ට් කරගන්න නිකන් ඔය ධාතු ගුණ අර කයට සිහිය අරන් ධාතු ගුණ ඉතින් අර ශරීරයට ගිය සිතකින් පටන් ගන්න බලනවා මම ප්‍රවෘත්ති හැම නිකන් නිකන් අර අසිහියෙන් බලනකොට ගොඩාක් ඒවට විතක් එනවා අර නිකන් ඒ විදිහේ தත්යකට ආවම අරවා බලනවා කියන්නේ කිසිම හැලහැප්පීමක් නැතුව මම අර මේ සාමාන්‍ය ජීවිතෙත් අපි ජීවත් වෙන්න ඕන හින්දා පුරුද්දකට කරගන්න. හරි. එහෙම කරනවා. ඔව් ඒක හොඳ ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ කියන්නේ මේ මේවත් එක්ක පෞද්ගල يعني සාමාන්‍ය ජීවිතේට අපි ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් සාමාන්‍ය ජීවිතේදී අනිවාර්යෙන් මේ හැලහැප්පීම් සිද්ධ වෙනවා. අරමුණු එනවා. නමුත් අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව ඉන්න ස්වභාවය මේ භවනාව හරහා හැදෙන්නේ. අපි මුලදී ටිකක් සමාධියක් කරහා ගිහිලා ටිකක් કૃතිම ගතියක් තේරෙනවා. හැබැයි ටික ටික ටික මේක බහුලීකృత වෙන්න වෙන්න දේවල් තියෙද්දි ග්‍රහණය කරන්න නැති ගතිය තමයි හැදෙන්නේ. දැන් ඔය ටික ටික වෙන්නේ ඒකයි. මේව දැන් අනුන්ගේ. අනුන්ගේ හින්දා මට දැන් වැඩක් මේක මගේ නෙමෙයි. මම ඉන්නවා මගේ පාඩුවේ. ඒවා නිකන් අනුන්ගේ දේවල් බවට පත් වෙලා. ඒ தত্ত্বය ටික ටික හැදෙන්න දෙන්න කියන්නේ යන විදිය හොඳයි. අලුතෙන් මේකට අලුතෙන් එකතු කළ යුතු යමක් තියෙනවා කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේක බහුලීකృత වෙමින් හිතේ ඒ අතහරින ගතිය වැඩි වෙන්න දෙන්න. දැන් අනිත් දැන් සක්මනේදිත් ওই தত্ত্বেම දත් දකින්නේ. ඒත් ওই විදියමයි. ඒකමයි. හරි. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේකමද දන්නේ අවසානයේ මොන හරි ඔබ වහන්සේලගේ තව මොන හරි අහගන්න. ඒක තමයි. දැන් ඒ කියන්නේ මෙහෙම යන්න යන්න පොඩ්ඩක් හිත දිහා බලන්න පුළුවන් නම් පොඩ්ඩද මේ දේවල් කම්පණය වෙවි තියෙනවා. දැන් හිතේ ගතිය කොහොමද? හිතේ කොහොමද සිතුවිලි එනවද යනවද? ඒවා පොඩ්ඩක් බලබලා පුළුවන් නම් හිත පැත්තට දැන් දාලා අරක අරක කය කය කය විදිහට දැනෙන අතරේමද ඊට බලන්න. ඒක දැන් ටිකක් ඔන්න දැනි දැනි තියෙනවා. දැන් අනුන්ගේ දෙයක් වගේ දැනෙනවා. ඒ අතර පොඩ්ඩක් බලන්න දැන් හිත හිතේ ස්වභාවය කොහොමද? ආපසර හැරලා හිත දිහා බලනවා. හිත දිහා බලද්දී ඔය හිතන්න දැන් සිතුවිල්ලක් එනවා යනවා, තව සිතුවිල්ලක් එනවා යනවා. ඒවත් නිකන් ටිකක් ඈතට ගිහිල්ලා වගේ තියෙන්නේ. එහෙමනම් හිතත් එක්ක දැන් පොඩ්ඩක් ඉන්න ගන්න. කයත් එක්ක නෙමෙයි. දැන් අර පරියංකේදී ගොඩක් මට කයමනේ මේවා දැනෙන්න පටන් ගන්න. එතකොට හිතලම ඒකෙන් මිදිලා හිතට යන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඕක ටිකක් වෙන්න ඉඩ හරිනවා. ඉඩ හැරියට පස්සේ දැන් කයෝක කම්පැනි වෙවි ඉන්නවා. අපි ඉන්නවා අපේ නෙමෙයි වගේ. එතෙන්ට එනවනේ දැන්. ඒකට ආවට පස්සේ බලන්න ඒ ඒ தත්ත්වය පවත්වා ගන්න ගමන් බලන්න හිතේ தත්ත්වය කොහොමද දැන්. හිත හිත නිකන් සංසුන් වෙලා හිතේ මොකක්වත් නැති ගතියක් තියෙනවා නම් අන්න ඒ தත්ත්වය මීට වඩා හොඳයි. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතන මෙතන හැමතිස්සෙම කම්පන ස්වභාවයක් තියෙනවා. හිත දිහා බැලුවාම හිතේ සිතුවිලි එනව යනවා. ඒ පැත්ත හඳුනගන්න. මේ පැත්තත් හඳුනා ගනිමින් චිත්තානුපසන පැත්තට පොඩ්ඩක් දැන් හැරෙන්න බලන්න. ඒක වැරදක් නෑ. ඊට පස්සේ චිත්තානුපසන පැත්තට හැරෙනවා. ඒකෙත් බලන්න මොනවාද මේ සිතුවිලි වලට එන්නේ. දැන් මෙතෙක් කාලයක් මේ ධාතුන්ට වෙන දේ දිහා බැලුවානේ. ඒ වගේ දැන් මේ හිත ඇතුලේ තියෙන දේවල් වලට මොකද වෙන්නේ? කියලා බලන්න ගන්න. සිතත් මේ පිටස්තර කෙනෙක් සිතුවිල්ලක් විදියට බලන්න. පුළුවන් නම් හොඳයි. දැන් පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අපි මේ தත්ත්වය හදාගත්තට පස්සේ දැන් සතියක් දියුණුලා තියෙනවා. සතිමත් භාවයක් දියුණුලා තියෙනවා. ඉතින් ඒ නිසා හිත දිහා බලන්න දැන් හැකියාව තියෙනවා. තාම කළා නැහැනේ. එච්චර බලලා නැද්ද? සාමාන්‍යයෙන් ඉන්නකොට මේ හිත අඳුරා ගන්න බලනවා. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට මොන විදිහේ සිතුවිල්ලක්ද? රාගයක් නම් රාගයක් කියලා අඳුනාගත්ත ගමන් නැති වෙනවා. හරි. ද්වේෂයක් වගේ වැඩෙන්න දෙන්නේ නැතුව ඉන්න එහෙම කරනවා. හරි. මේ කමටහන වෙලාවේදී කරන්නේ නැහැ. නෑ කමටහන වෙලාවේදී දැන් ටිකක් කමටහනට ගිහිල්ලා මේ දේ වෙන්න හැරලා දැන් හිතටම දාන්න. හිත හිත ඉතර මට වද වදයක් වුනේ නැති නිසා. ඒක තමයි. දැන් දැන් ටිකක් එහාට යන්න වෙන්න හිතත් එක්ක. ඒකයි. දැන් කියන්නේ හිතනේ සුද්ධ කරන්න තියෙන්නේ. ඒ නිසා හිත හිත දිහා බලමින් තමයි ඊළඟට කෙලෙස් හඳුන ගන්න තියෙන්නේ. දැන් කය දැන් ටික ටික අතහැරෙනවා. කය දැන් ඔන්න අනුන්ගේ වේගෙන එනවා දැන්. ඊට පස්සේ දැන් හිත දෙහා බලනවා. හිතේ මොනවාද තියෙන්නේ? හිතේ සිතුවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතේ තියෙන සිතුවිලි මගේ කරගන්න පුළුවන්. ඒවා මොනවාද මට පෙන්වන්නේ කියලා අන්න හිත ගැන අධ්‍යයනයක් කරන්න දන්නයි තියෙන්නේ දැන්. එහෙනම් වාඩි වුණා මේ ටික වෙන්න ඉඩ හැරියා. මේගොල්ලෝ ඊට පස්සේ මේගොල්ලන්ගෙන් අයින් වුණා. හිමීට හිත දෙහා බැලුවා. ඒ විදිහට කළා මට පොඩ්ඩක් ආයි කියන්න. ඒ ස්වාමීන් වහන්සේ අර නිකන් ඉන්න කියන එක කියන්නේ ඕක. ඔව් නෑ නිකන් ඉන්න කියන්නේ ඔව් මෙතෙන්දි තියෙන නිකන් ඉඳීමක් තමයි තියෙන්නේ. තවත් ඉතින් එහාට යන්න තියෙනවා. ඒ කියන්නේ යන්න තියෙනවා කියන්නේ يعني සිතුවිලිත් සිතුවිලි දිහත් බලලා ඒවනුත් අයින් වෙලා මුකුත් මරමුණක් ග්‍රහණය නොකරන තත්වයකට ආවහම තමයි නිවර්දිම නිකන් ඉඳීමක් සිද්ධ වෙන්නේ. තාමත් ඉතින් අර මේක දිහා බැලීමක් තියෙනවා. තමන් يعني තාම හිතේ විවේකය තව තව සකස් වෙවි යන්න ඕනේ. ඔව්. ඒ පාරේ තමයි යන්නේ. දැන් මේ සෑහෙන්න يعني මේ තත්තර එනවා කියන්නේ ලොකු දෙයක්. ආවට පස්සේ තමයි දැන් හිමීට හිත දිහා බලලා තමයි ඉස්සරහට තව යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මා වැඩි අවධානය යොමු කළේ යටිපතුලට හා පාදවලටය. එහෙත් සක්මන නිසා මුළු සිරුරම චලනය වෙයි. ඒ චලනය තුලින්ද ධාතු ලක්ෂණ නිරූපණය වන බව සිතමි. ඒ පිළිබඳව එනම් මුළු සිරුරේම ධාතු ලක්ෂණ සක්මන තුලින් හඳුනාගන්නේ කෙසේදයි විමසා බැලුවාට වරදක් වේදයි පැහැදිලි කර දෙනමින් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අයද සිටිමි. හොඳයි. ඒ කියන්නේ මුලදී මුලදී එච්චරම සුදුසු නැහැ. මොකද මුලදී කියන භවනා ආරම්භක යුගයේදී බැලුවොත් හිත පිට යන එක වළක්වා ගන්න ගැනීම සඳහා අපිට සෑහෙන්න යටිපත් වලට අවධානය යොමු කරගෙන ඊළඟට වම දකුණ හරි ඔසවනවා තබනවා හරි මාක් හරි කියාගෙන මෙනෙහි කිරීමක් කරගෙන අපිට යන්න වෙනවා. හැබැයි මුලදී ඒ නිසා සමස්තයක් වශයෙන් කය දිහා බලන්න යන එක එච්චර සුදුසු නැහැ. හැබැයි කාලයක් භවනා දියුණු කරාට පස්සේ මේ අර දැන් කලින් කෙනාට කිව්වා වගේම මේ කය මුළු සමස්තයක් වශයෙන් මුළු කයේම ඔය දේවල් දැනෙන්න ගන්නවා. ඒ හින්දා වරදක් නැහැ දැන්. කියන්නේ තමන් ඉන්න මට්ටම අනුව තමයි ඒ නිසා උත්තරයක් දෙන්න වෙන්නේ. තමන් ආධුනික මට්ටමක නම් ඉන්නේ කයේ මුළු හැම දෙයක්ම දැනුණට ඒකට යනවට වඩා හොඳයි යටිපතුලේ දැනෙන දේ බලමින් තමන්ගේ හිතේ සමාධි පැත්ත ටිකක් දියුණු කරගන්න එක. ඒක දැන් සෑහෙන දුරට කෙරිලා දැන් හොඳට කියන්නේ හිත හොඳට එකඟ එකඟ වෙලා තියෙනවා හිත සමාධිමත් ගතියක් තියෙනවා ඒකත් එක්ක නම් කටයුතු කරන්නේ දැන් සක්මන්ට ගියාම මුළු කයම දැනෙනවා නම් ওই කම්පන ස්වභාවයන් අහර මේ මේ ඒවා බැලුවට වරදක් පරයන්ක භාවනාව ධාතු මනස්කාර භාවනාව වැඩිීමේදී ශරීරයේ කොටස් 32කින් එක මානසික එකින් එක මනස්කාර කරමින් ඒවායේ ධාතු ලක්ෂණ මෙනෙහි කරමි. එම එක් එක් කොටසක් මානසිකාරය අවසානයේදී පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් අනිත්‍යයි එමෙන්න මේ සිරුරේ ඒ කොටස්ද ඒ ධාතුන් හතරින් යුක්ත නිසා ඒ කොටස් ද අනිත්‍යයි මෙනෙහි කරමි මා භාවනා කරන ආකාරය නිවැරදිද අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. වර්ණ, ගන්ධ, රස, ඕජා යන කොටස් මේ භාවනාවේදී මනස්කාර කොට ඒ ඒ ශරීර කොටස් තුලින් දැකීම නොකල යුතුයද? වර්ණ, ගන්ධ, රස, ඕජා යන කොටස් පිළිබඳ මෙනෙහි කරන්නේ කුමන අවස්ථාවේදීද? ආහාර ගන්නා විටදී නම් මම මේ ගැන සිතමි. මා කරන ප්‍රධාන භාවනාවට පසුව ඊට අමතරව ස්කන්ධ ආයතන පටිච්ච සමුප්පාද දස සංඥා වැනි භාවනාවක්ද පසුව වැඩිම වරදක් නොවේද කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි ඔබ වහන්සේ හරි ඒ කියන්නේ ධාතු මනසිකාරයේ පැති කීපයක් තියෙනවා මේ එක පැත්තක් තමයි ওই විදිහට අර කොටස් 32 අරගෙන මුල් කොටස් 20 පටවි ස්වභාවය බහුලයි ඊළඟ කොටස් 12 ආපෝ ස්වභාවය බහුලයි ඊළඟට තේජෝ ස්වභාවය තවත් හඳුන ගන්නවා වායෝ ස්වභාවයෙන් හඳුන ගන්නවා මේ විදිහට කොටස් වශයෙන් මුළු කය දිහා බලමින් ඒ ඒ කොටසට අවධානය යොමු කරමින් කරන එක ඉතින් ඒක ස්වභාවයක් ඒක ක්‍රමයක් ඒක ඔය රාහුලවාද සූත්‍ර වල එහෙම බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා දැන් හැබැයි සතිපට්ඨානෙදී ධාතු මනසිකාරයට එද්දී ඊට වඩා සූක්ෂම ස්වභාවයක් තියෙනවා කියන්නේ දැන් මෙතෙන්දී අපි ඒකාතකින් කරන්නේ හිත ටිකක් අර මේ தත්තට ඇදලා ගැනීමක්. ඒ කියන්නේ අපි හිතමු අපි හුඟක් වෙලාවට ඉන්නේ තනිකර මේ කය එකක් කරගෙන මේ කය මගේ කරගෙන මේ කය සම්බන්ධයෙන් ලොකුවට සුභවාදීව නැත්තම් මේක දිහා සුභ වශයෙන් බලමින් අහුවෙලා ඉන්නේ. අන්න ඒ අහුවෙච්ච ගතිය දුරු කළා මේ මේක තියෙන කොටස් 32ක් නැත්නම් මේක තියෙන කොටස් රාශියක් මේ හැම කොටසක්ම ධාතුන්ගෙන් සකස් වෙලා තියෙනවා කියලා අර පොඩක් අර පොතේ දැනුමකුත් එක්ක මේක දිහා ওই විදිහට මෙනෙහි කරමින් බැලීම හරහා යම් පන්මනක අතහැරීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඒක තව දෙහාට යන්න නම් අර සති සතිපට්ඨාන මට්ටමේ විස්තර කරන සූක්ෂම මට්ටමක ධාතු මනසිකාරට අනේක තමයි වඩා සුදුසු. ඒ නිසා දැන් පොඩ්ඩක් ඒ කියන්නේ සතිය දියුණු කරමින් අපි තුමු උදාහරණයක් වශයෙන් ඔන්න සක්මනට යනවා සක්මනට ගිහිල්ලා අර සරල භාවයක් කරාමයි සූක්ෂම වෙන්නේ. අපි දැන් හුඟක් මේ තොරතුරු දාගෙන මේවා ඔක්කොම බලන්න ගියාම හිත බොහොම ටිකක් සංඥා බහුල වෙලා තියෙන්නේ. නමුත් හිත ගැඹුරට යන්න නම් හිතේ සංඥා අඩු වෙලා හිත සූක්ෂම වෙන්න ඕනේ. හිත සරල වෙන්න ඕනේ. ඒ தත්ත්වය තමයි බුදුහාඳුර හුඟක් වෙලාවට අර සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම පැහැදිලි කරන්නේ. එතෙන්දී කියන්නේ මේ ඒ කියන්නේ යථාටිතං යථාපනිහිතං කායෝ පටවිතෝ පච්චවේකිත ඔන්න වගේ වචනින් කියන්නේ කියන්නේ පටවි ස්වභාවයක් හඳුන ගන්නවා. ඒ කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. ආපෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. තේජෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. වායෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. ඉතින් ලක්ෂණ ඔක්කොම ඉතින් මේ එක එක කොටස් වලට ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් මේ කොටස් වලට නම් දීලා තියෙන්නේ අපිමයි. අපි මේ අපි තුමු කෙස් කියලා නම දීලා නේද? ලොම් කියලා නමක් දීලා, මස් කියලා නම් දීලා. ඊළඟට ඇටකටු කියලා නම් දීලා. ඉතින් මේ විදිහට අපි නම් දීලා තමයි මේ අපි සාමාන්‍යයෙන් ඔය කියන මට්ටමේදී තියෙන්නේ. මම මුලින් ඔය දැන් කොලේ විස්තර කරලා තියෙන මට්ටමේදී තියෙන්නේ. ඒකේ තියෙන එකතකින් සම්මුති මට්ටමක් තියෙන්නේ. ඒ ඒ සම්මුති මට්ටම ටිකක් අභිබවා යන්න වෙනවා මේ ගැඹුරකට යන්න නම්. ඒ ඒ දේ තමයි සතිපට්ඨාන මට්ටමේදී බුදුහාඳුරෝ ඒ කියන්නේ ධාතු මනසිකාරයේදී යන්නේ. එතෙන්දී යන්න නම් ඒකට යන්න වෙන්නේ අර සූක්ෂම ධාතු ලක්ෂණ මතු කර ගැනීම හරහා. ඒ සඳහා දැන් පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙන්න හැරුණා නම් වඩා හොඳයි. ඒ කියන්නේ සක්මන් භාවනාවේදී අර විස්තර කරනවා වගේ මේක දැනෙන්න මොනවාද කියලා බලනවා. මේක තද ගති, රළු ගති, උණුසුම් ගති, සියුම් ගති මෙන්න මේ වගේ තාම මූල ස්වභාවයේ තියෙන ප්‍රාථමික මට්ටමේ තියෙන ධාතු ලක්ෂණ වලින් තමයි මේ ඔක්කොම හැදලා තියෙන්නේ. මුළු මුළු භෞතික ලෝකෙම සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ තා සූක්ෂම ධාතු ලක්ෂණ හරහා. දැන් ඉතින් වර්තමානයේදී ඔය නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන මේ පරමාණු, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ඉතින් ඔය ඔක්කොම මූලද්‍රව්‍ය හරමය හොයාගෙන තිනවා. ඉතින් ඔය ඒ වගේම ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේත් මේ ඉදිරිපත් කරන්නේ. මෙතන තියෙන මේ ධාතු ස්වභාවය. අතන මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. කියලා බුදුහාඳුර පෙන්ලා දෙනවා. අන්න ඒ ස්වභාවය අපි ටිකක් මතු කරගන්න ඕනේ. ඉතින් පරමාර්ථ මට්ටමකින් බලනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා හිත තව ටිකක් සූක්ෂම කරගෙන ඒ ඒ ස්වභාවයන් මතු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඒ ස්වභාවයන් බලනකොට අර අපි දීපු නම් පවා ගිලිහිලා යනවා. දැන් අපි දැන් මේ කියන ක්‍රමයට දැන් මේ කොලේ විස්තර කරලා තියෙන ක්‍රමයට බලද්දි නම් ඉතිරි වෙනවා. අපි දීපු නම් තියෙනවා. අපිට පාදයක් හම්බ වෙනවා, හිස කෙස් හම්බ වෙනවා, ලොම් හම්බ වෙනවා, නිය හම්බ වෙනවා. මේ විදිහට අපි විවිධාකාර කොටස් ගොඩක් හම්බ වෙනවා නම් ටිකුත් එක්ක. හැබැයි සූක්ෂම මට්ටමට යනකොට මේ නම් පවා නැති වෙලා යනවා. සංඥා අඩු වෙවි යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ දැන් පටන් ගන්න මේ කය කය දිහාම අර ධාතු ගුණ මතු කරගනිමින් සූක්ෂමව යන පැත්තට. එහෙම ගිහිල්ලා අපිට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ පැත්තට කරලා මට විස්තර ටිකක් කියන්න මේ එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ මේ දැන් මේ යන ක්‍රමයෙන් යන්න පුළුවන් යම් දුරකට. දැන් එතෙන්ට ගිහිල්ලා ඇති. බොහෝ විට මේ මේ ක්‍රමයෙන් සෑහෙන්න ඉතින් අර හිතේ මදහත් බවක් හදලා දෙනවා, දැඩිව ග්‍රහණය ටිකක් අඩු කරනවා. තව තව ඉතින් සූක්ෂම වීම සඳහා අර විදිහට ධාතු ලක්ෂණ ටික මතු කරගනිමින් ඉස්සරහට යන්න ඕනේ. තව කාගෙද කියලා මට දැනගන්න පුළුවන්ද මේ කරපු කෙනා? තේරුම් ගන්න. මීට කලින් මේ කතා කළා නේද අපි මොකද්ද ඔව් එතෙන්දී මොකද්ද කිව්වේ මේ වෙන වෙන මොකක් හරි භාවනාවක් කරනවනේ කියලා නේද කිව්වේ මේක ගැන විස්තර කිව්වේ නෑ නේද ස්වාමීන් වහන්සේ මම මේ වෙනත් භාවනාවක් මේවා දැන් මේ ගොඩක් කල් තිස්සේ කරනවා හරි ධාතු මනසිකාර භාවනාව මේ විදිහට කරයි මේ විදිහට මට ඉතින් වෙන කමක් නැහැ මේක වරදක් නැහැ මේකත් මේකත් ඉතින් පෙන්ලා තියෙන මාර්ගයක් මේකෙන් ටිකක් දුර ඇවිල්ලා ඊට පස්සේ ධාතු ගුණ ටික ගන්න ඕනේ. උකහා ගන්න ඕනේ. ඒ දැන් අපි දුමු උදාහරණයක් වශයෙන් අපි අවධානය යොමු කරනකොට මේ අපි දුමු මේ ඇටකටු වලට අවධානය යොමු කරද්දී එතන පටවි ලක්ෂණය වැඩිනේ. එතනින් පටවි ලක්ෂණය උකහා ගන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. ඊට වඩා ලේසි කෙලින්ම පටවි ලක්ෂණය මතු කරගන්නේ. මතු කරගන්න එක කියන්නේ මේ ඔය වගේ කොටස් වලට යන වෙනුවට අපිට තද ගතියක් දැනනකොට ඒ තද ගතිය කියන්නේ මොන පටවි ධාතුව තමයි එතන නිරූපණය වෙලා තියෙන්නේ. වැඩිපුර තියෙන එතන පටවි ධාතු. අපි තුමු අපේ කායික වශයෙන් චලනයක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණාම එතන නිරූපණය වෙලා තියෙන ඔන්න වායෝ ධාතු. අර මේ මූල ස්වභාවයන් තමයි හඳුනගන්නේ. මේ මූල ස්වභාවයන් හඳුනා ගැනීමෙන් තමයි අපිට හුඟා يعني කොහොම සූක්ෂම මට්ටමක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමෙන් චුට්ටක් දැන් වෙනස් වෙලා මේ ඔය ඒ ධාතු ලක්ෂණ ධාතු ගුණ හඳුනා ගන්න පැත්තට එන්නයි තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ මට දැන් ඔය ධාතු මනසිකාරය කරනකොට මේ ඇඟ නිකන් කකුල් ඒ ඔළුව එහෙම කියලා පේන්නේ කොහොම එකම බෝලයක් වගේ වෙලා ඒකේ ලක්ෂණ තමයි මම මට දකින්න තියෙන්නේ. හරි. ඒක තමයි වෙන්නේ. දැන් මෙතෙන්දිත් ඒකයි මේ සූක්ෂම ලක්ෂණ බලන්න බලන්න ආයි ඒ අපි මේ දකින්නේ පාදයේ මේ දකින්නේ වැලමිටේ මේ දකින්නේ හිසේ කියලා මොකක්වත් අවශ්‍ය නැහැ. එහෙම පේන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. කියන්නේ අපි ඒ දාගත්ත දේවල්නේ ඔක්කොම ඒකනේ. ඔවුනොවුන් හා මේ සංනිවේදනය කර ගැනීම සඳහා අපි ওই භාෂාවකින් ওই නම් දීලා තියෙනවා. ඒවත් වැඩක් නැහැ. අපිට යනකොට මේ දක්ෂණ ටික මතුවෙනකොට ඒ අපි දීපු නම් පවා හැලෙනවා. නම් පවා හැරිලා මේ ඒ ලක්ෂණ විතරයි අපේ දැනුවත් භාවය තුළ තියෙන්නේ. අපි සතිමත් භාවයකින් තේරුම් ගන්න මේ තියෙන ධාතු ලක්ෂණ ටිකක් විතරයි. මේවා තියෙන්නේ කොහෙද? ඒවැය අපි දීපු නම් මොනවද කියලාවත් වැඩක් නැහැ. ඔව්. ස්වාමිනාස මට දැන් කියන්නේ දැන් ඔය ධාතු මනසිකාරය සැහැණ කාලයක් කරන නිසා තමයි මම ඇහුවේ තව එකක් කරාට කමක් නැද්ද මෙතනින් අතෙන්ට දාගන්න ඕනේ සූක්ෂම පැත්තට දාගන්න. සූක්ෂම පැත්තට දාගත්තට පස්සේ තමයි ත්‍රිලක්ෂණයට දාන්න වෙන්නේ. ඒකයි. ස්වාමිනාස දැන් මේ දැන් කරනකොට මට හිතෙනවා මේ අපේ මේ ශරීරය මේ පරිසරයක ලොකු සම්බන්ධයක් තියෙන මේකක් නේද මේ කියලා මොකද අපි පටවි කොටස් ආහාර වලින් හදා ගන්නවා ආපෝ කොටස් අපි ගන්නවා අපි ඒවා නැවත පරිසරයට මුදා හරිනවා තේජෝ කොටස් අපි ගන්නවා අපේම පරිසරයට මුදා හරිනවා වායු කොටස් අපි මේ ලබා ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ආපහුත් අපි සේරමත් මුදා හරිනවා ශරීරයෙන් ඒ වගේ කියලා මට මේක මේ ශරීරය කිව්වට තව කෙනෙක්ගේ දැක්කත් ඒ විදිහට හිතන මේ පරිසරයම එකක් නම් කොටසක් විතරක් නේද ගහක නිකන් පළතුරක් ගෙඩියක් වගේ පරිසරෙම තියෙන කෑල්ලක් නේද කියලා තමයි වැටහෙන්නේ. හරි. ඕකම තමයි බුදුහාඳුරු කියන්නේ. බුදුහාඳුරුත් ওই වචන වලින්ම කියනවා. <laughs> බුදුහාඳුරුත් කියන්නේ ඕකයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ දිහා බලනවා. බලන්න බලන්න බලන්න තේරෙනවා මේ මේ යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා ඊළාට යාච අජ්ජත්තිකා ආපෝ ධාතු යාච බාහිරා ආපෝ ධාතු ආපෝ ධාතු මේ රේවේසා ඔය විදිහට බුදුහාඳුර මේ ධාතු හතර ගැනම කියනවා මේ යම්තා ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් යම්තා බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් ඒක හුදු පටවි ධාතුවමයි ඒක මේ මගේ පටවි ධාතුව ඇතුලේ තියෙන කොටස මාර ලස්සනයි ඒක හරිම හොඳයි මේක අනිත් එකට වඩා හොඳයි කියන එකක් නෙමෙයි මෙතන තියෙන පටවි ධාතුමයි හුදු පටවි ධාතුමයි ඇතුලේ තියෙන්නේ. ඒ පටවි ධාතුම තමයි එළියේ තියෙන්නේ. ආපෝ ධාතුමයි ඇතුලේ තියෙන්නේ. ඒ ආපෝ ධාතුමයි එළියේ තියෙන්නේ. මේ ධාතු දන්නේ නැහැ අපි මේ ඒගොල්ලන්ට නම් කම් දීගෙන ඉන්නවා කියලා. ධාතු ධාතු කියන්නේ දැන් ධාතුම තමයි. ධාතු කියන්නේ කිසිම පුජ්‍යල ස්වභාවයකින් තොරව හේතුන් හේතු ප්‍රත්‍යයන් මත රඳාපවතින ස්වභාවයක් කියන එකනේ. ඒ ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් මේ මේ අපි මේ නම් ගම් දීගෙන අපි මේ ආයිතිවාසිකම් කියාගෙන වටනකම් දීගෙන ඉන්නවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ ඒ ඒ වැටහිම තමයි ටික ටික එන්නේ. ආධ්‍යාත්මික පටවි ධාතුව ආධ්‍යාත්මික සතර මහා ධාතුවයි බාහිර සතර මහා ධාතුවයි අතර අපි දීපු ඒ වටිනාකම් ටික දැන් නැතිලා යනවා. ඒ වෙනුවට ඔන්න මේක ඔක්කොම මේ ධාතු විතරයි. වෙන කෙනෙක්ගේ දිහා බැලුවත් එතන තියෙන ධාතු හතරක්. මේ දිහා බැලුවත් මෙතන තියෙන ධාතු හතරක්. භෞතික ලෝකයේ අනිකුත් දේවල් දිහා බැලුවත් එතන තියෙන ධාතු හතරක්. සම්පූර්ණ භෞතික ලෝකයේම ධාතුන් පමණයි. කියන අන්න එතනට එනවා කියන්නේ අන්න එතනිනුත් අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි යම්ස දෙයකට වටිනකමක් දුන්නොත් නේ අපි ඒක ඒක අල්ලගන්නේ. ඒකට කැමැත්තෙන් බැඳෙන්නේ. අපිට එතනක් තියෙන ධාතු ටිකක් මෙතනක් තියෙන ධාතු ටිකක් කියලා දුන්නොත් එහෙම වඩනකමක් විශේෂයක් සලකන්න තැනක් නැහැ. ඒ ඒ දේ තමයි ඔන්න ඔය හරහා මතුවෙන්නේ. ඉතින් ඒ ඒ ඒ අවබෝධයෙන් එන එක වටිනවා. ඒක හොඳයි. ඒ ඒ එන ආකල්පේ වටිනවා. තව තව තව තව කියන්නේ සූක්ෂම කරලා ගන්න තියෙන්නේ දැන්. ඒ හින්දා අර කිව්වා වගේ මං කියපු ක්‍රමයට දැන් චුට්ටක් කරන්න ගන්න. දැන් කියන්නේ සක්මනක් කරද්දී ධාතු ගුණ මතු කර මතු කර ගනිමින් භවනාව කරනවා. වාඩි වෙලත් ආනාපාන සතියද මුලින් කරන්නේ. ස්වාමින්වංශ වාඩි වුණාට පස්සේ ආනාපාන සතිය එහෙම මුලින් වඩනවද මොකද්ද කරන්නේ? ආනාපාන සතිය ටිකක් වඩලා සෝවහන්සේගේ උපදෙස් ලැබුණා මම සැරේ ඇවිල්ලා කතා කරලා සෝවහන්සේට මගේ தත්ත්ව කිව්වේ මේ අර මේ ධාන මට්ටමේ එහෙමත් ටිකක් කරලා තිබුණා නිසා හතරවෙනි ධානි දක්වා වහන්සේව මට ගොඩක් කරන්න ඕනේ නැහැ කියලා ආනාපාන සතිය හරි විනාඩි 10ක් විතර කරලා ඊට පස්සේ ධාතු මනසිකාරය පටන් ගන්නයි කියලා ඔබ වහන්සේට උපදෙස් දුන්නා. ඒ ඒ ඒ ඒ පටන් ගන්න තියෙන ධාතු ගුණ වලට දැන්. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ කියන්නේ කාය අර අපි දුම ආනාපාන සතියෙන් ටිකක් දුරට ගිහිල්ලා මේ සමාධිමත් භාවය හදාගෙන කායික වශයෙන් දැනෙන්නේ මොනවද කියලා බලන්න. මේ දැනීම් ටිකෙන් තමයි ධාතු ගුණ ටික මතු කරගන්න තියෙන්නේ. සූක්ෂම ලක්ෂණ ටික මතු කරගන්න තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ දැන් මම ඔක පටන් ගන්නකොට මේ දැන් කියනවා මේ පටවි දැන් මුකුත් කියන්නේ මේ ක්‍රමයේදී මොකක්වත්ම කියන්නේ නැහැ. සිහි කරන පටවි ධාතුවේ තියෙන ලක්ෂණ හයක් ඔක්කොමගේ ලක්ෂණ හය ඒත් එපා. ඒත් අංගයේ තියෙනවද කියලා නෑ නෑ එහෙමත් එපා. ඒත් එපා. පුළුවන් තරම් මනස සංසුන්ගම තියන්න. මනස පුළුවන් තරම් විවේකීවම තියන්න. මනස මේ කියන්නේ පොතේ දැනුම ගාව ගන්නම එපා. පොතේ පොතේ දැනුම ගාව ගන්න නැතුවම ගන්න පුළුවන් තරම්. ඒ කියන්නේ සම්නිකර මේ අපේම දෙයක් වෙන්න ඕනේ දැන් මේක. කියන්නේ දැන් බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසානේ ඉතින් අපි පාරට වැටුනේ. දැන් ඉතින් අපිත් යන්න ඕනේ කොහොම හරි දන ගාගෙන ඉතින් මේ පාරේ යන්න ඕනේ. ඉතින් අපේම දෙයක් හොයා ගන්න ඕනේ දැන්. ඒ නිසා හිත පුළුවන් තරම් සංසෝම මුකුත් දන්නේ නැති පුංචි බබෙක් වගේ පටන් ගන්නයි තියෙන්නේ. ඒතකොට එයා දන්නේ නැහැ පටවිය අඳුරන්නේ නැහැ තේජෝ දන්නේ නැහැ පොඩ්ඩක් අහලා තියෙනවා මේ. කියන්නේ පෙන්නන ටික ඉතින් ඕවා තමයි පෙන්නන්නේ. කියන්නේ මේ කයේ අපි සමාධිමත් බවක් හදාගෙන බලන්න ගියාම පෙන්නන්නේ ওই ටික. ඉතින් ඊට වඩා දෙයක් නැහැ ඉතින් කතින් බැලුවාම. ඒ ඒ ධාතු ගුණ ටික තමයි පෙන්වන්නේ. ඒවා තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඒක හඳුනගන්න ටිකක් අමාරු වෙනවා අපි අර විදිහට අපේ හිත හිර කරන්න ගත්තාම යා මේ ඔක්කොම ටික දාලා හිර කරන්න ඉන්නේ. එයාට එයාට චලනය වෙන්න අමාරුයි. එයාට නිදහසේ මේ ටික බලා ගන්න අමාරුයි. අපි කියනවා අරක බලන්න මේක බලන්න මෙහෙම කරන්න අරම කරන්න කියලා අපි මේ අනිනවනේ හැමතිස්සෙම. එතකොට එයාට වැඩේ කරගන්න බෑ. ඉතින් ආයෙත් තියෙන්නේ මොන නිදහසේ බලන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. එතකොට අන්න එයා බලනවා එයාට ලස්සනට මේ ටික පේනවා. බලනකොට එයාට පේනවා මේ ටික. අපි එයා ඒ පෙනීම සඳහා වුමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. පසුතලය සකස් කරලා දෙනවා. සමාධිමත් හිත එක එක අවශ්‍යතාවයක්. ඊළඟට ඒකාග්‍ර වූ හිත, ඊළඟට සංසුන් හිත, මධ්‍යස්ත හිත, ඔන්න වගේ මුරුදු වෙච්ච හිත, කෙලසුන්ගෙන් අඩු වෙච්ච හිත මෙන්න මේ දේ නිවැරදිව දැක ගැනීම සඳහා වුමනා කරන නිකන් මූලික සුදුසුකම් ටික. අපි ඒ ටික සුදුසුකම් ටික සකස් කරලා දීලා හිතේ ඒ අවධානය අපි දැන් මේ කයට යොමු කරනවා. එහෙමයි. එතකොට මේ ටික තමයි පේන්නේ. ඉතින් ඒවා දිහා හොඳට සමීපව බලනවා. තද ගතියක් දැනනකොට එතන හොඳට ඒ ක්‍රියාකාරීත්වය මොකද්ද? තද ගතිය ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද? ඊළඟට රළු ගතියක් වන්න ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විදිහට මේ ලක්ෂණ බලමින් ඉන්නදී තමයි ටික ටික ටික ටික මේ කියන්නේ සූක්ෂම බවක් කරහා සරල බවක් කරහා තමයි ගැඹුරට යන්නේ. අපි හුඟා දේවල් දාගත්තාම හිත සංකීර්ණයිනේ. ඒ සංකීර්ණ භාවයේ හරහා ගැඹුරට යන්නේ නැහැ. හිර වෙනවා නිකන් ගිහිල්ලා. දැන් හිතන්න අපිට ඊටාම සියුම් දෙයක් කපන්න වුණාම නිකන් අර ලේස ලේස බීම් කියලා කියන්නේ. ලේස කියලා තියෙන්නේ ඔය මේ මේ ආලෝක ආලෝක කදම්බයක් හදා ගන්නවා ඊටාම තියුණු මට්ටමක්. ඇහැට පේන නොපේන තරම් කෙස් ගහකට වඩා හිණි තරම්. ඒකෙන් පුළුවන් ඕන දියමන්තිය කපන්න උනත් පුළුවන්. යකඩ කපන්න උනත් පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතත් ඊටාම සූක්ෂම වෙච්ච තරම තමයි ගැඹුරටම යන්නේ. මේකේ හුඟා සංඥා දාගෙන මේක පුරව ගත්තාම එක තැන නිකන් ඉන්නවා. ගැඹුරට යන්න අමාරුයි. ඒක තමයි අපි මෙතෙන්දී කරන්නේ හිත බොහොම සැහැල්ලුවෙන් සූක්ෂම කරගෙන එතනින් තමයි යන්න ගැඹුරට ගැඹුර ගැඹුරට යන්න හදන්නේ. මුළු කයම එකක් විදිහට අරගෙන අර කොටස් කොටස් කියලා බලන්නේ නැතුව කරන්නයි ඕන සූක්ෂම විදියට. නෑ ඒ කියන්නේ ඕක බලන්න ගියාම කය කැඩලා යන ඔක්කොම ටික. බිඳිලා යන ඔක්කොම ටික. ඒ කියන්නේ දැන් දැනටමත් එක අර අපි දීපු නම් ටික ගිලිහිලානේ තියෙන්නේ. ඒකම ඔය ඔය ධාතු ප්‍රධාන ධාතු කර්මස්ථානේ හරහා යනකොට මේක නිකන් මේ ධාතු ස්වභාවයක් බවටම පත් වෙනවා. ඒක ඉබේ වේවි. ඒ කියන්නේ අපිට මුලින් මුලින් දකින්න බෑ ඒක. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා දකින්න බෑ. ඒක මේක කරගෙන යනකොට ඉබේටම වෙනවා. වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. අපි වැඩේ කරගෙන යන්න එතකොට ඔක්කොම ටික සිද්ධ වෙනවා. හොඳයි. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවේ යෙදෙන විට හුස්ම තුනී වෙනවත් සමගම මුහුණේ විරූපී වේගන යන බවක් මට දැනේ. තොල්පටවල් මහත් වී කම්බුල් විශාල වී එල්ලා වැටෙන බවක් දැනේ. ඒ දෙසට කොතෙක් වේලා හිත යොමු කර බලා සිටියත් පර්යන්කයෙන් මිදෙනතුරු එය එසීම පවතී. සමහර පර්යංක භාවනාවලදී දකුණු කකුලේ සහ උර හිසේ වේදනාවක් ඇතිවේ. ඒ දිසට හිත යොමු කරද්දී එම වේදනාව ටිකෙන් ටික වැඩි වෙලා උන රෝගියෙකුගේ තත්වයට මුළු ඇඟම රිදෙන්නට ගනී. ඇස්සර බලන තෙක් එම වේදනාව අඩුවන්නේ නැත. මාහට අනුකම්පාකට උපදෙසක් ලබා දෙන සේක්වා. <laughs> දැන් ඉතින් උන අරන් තියෙන්නේ. හැබැයි ඕක හරහා යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ විවිධාකාර ධාතු සභායන් මතුවෙනවා. අපි ඕවා මගහරව ගන්නට වඩා හොඳයි ඕක හරහා යන එක. ඒ කියන්නේ මේ මේ විවිධාකාර සභායන් මතුවීම හරහාමයි අපිට මේකේ තියෙන අනාත්ම ස්වභාවය වැටහෙන්නේ. දැන් ඔය අපි අපි අපිට ඕන විදිහට පාලනය කර ගැනීම සඳහා තමයි මේ බෙහෙතක් ඉල්ලන්නේ. ඒක තේරුමක් නැහැ. ඒ වෙනුවට දැන් පිළිගන්න තියෙන්නේ මේක අපිට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. මං කැමති නෑ මේ උණ රෝගියෙක් වගේ ඉන්න. හැබැයි මේක උණ වගේ වෙන්නනවා දැන්. ඊළඟට මේක මේ මම හරි කැමති මේ මූණ හරි ලස්සනට හසනයි කියලා තියන් ඉන්න. හැබැයි දැන් නම් බලද්දි තේරෙනවා මොකද එල්ල වැටෙනවා නිකන් ලොකු වෙලා ඉදිමිලා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ වගේ අර අපි කැමති දේ නෙමෙයි ඇත්තටම ඇත්ත වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක අපි පිළිගන්නයි තියෙන්නේ. ඒතකොට මේක අපිට පිළිගන්න පුළුවන් නම් මධ්‍යස්තව මේක බලන්න පුළුවන් නම් අර කලින් කෙනෙක් කිව්වා වගේ මේක අනුන්ගේ දෙයක් වශයෙන් බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් දැන් මේක මගේ කරගෙන මගේ මූණ මෙච්චර කැත වෙන්න පුළුවන්ද? ඒ <laughs> හින්දා මට මේක ලස්සන කරලා දෙන්න බැරිද කියලා ඉතින් එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ මේක පයන්නේ මේක මගේ නෙමෙයි ඕන දෙයක් මම මේ පෙන්නන දේ බලනවා පෙන්නන දේ මම බාර ගන්නවා ඊළඟට මේකේ රස්නේ උනත් එකයි තද උනත් එකයි උණුසුම් උනත් සිසිල් උනත් මේ කිසිම දෙයක් මට ප්‍රශ්නයක් නැහැ මේ හැම දෙයකටම මම සමාන වටිනකමක් දෙන්නේ කියලා අන්න එහෙම යන්න පුළුවන් නම් නියමිතම භාවනාව වැඩෙනවා නැත්නම් ඉතින් අපි මේ භාවනාව අපිට ඕන විදිහට හසුරවන්න යනවා කියන එක සුදුසු නැහැ ඒ නිසා මේක බාර ගනිමින් මේගොල්ලෝ පෙන්නන දේ අපි පෙන්වන දේ දැක ගනිමින් යන්න. එතකොට තමයි අතහැරෙන්නේ. ඒ නිසා මේකට මොකක්වත් බෙහෙතක් නැහැ. ඔය ඔය දේ බාර ගනිමින් යන්න. හොඳයි. ඔය හරහා යන්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් අමාරුයි. <laughs> අර සමාධියකට වෙලා ඉන්නවා වගේ නිකන් ඔහොම ඉන්න ගතියක් නැහැ. මේගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ යථා ස්වභාවය පෙන්නනවා. යථා ස්වභාවය කියන්නේ ඉතින් අපි කැමති දේ නෙමෙයි හුඟක් වෙලාවට. හරි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාගේ අනුශාසනා මත වසර දෙකකට වැඩි කාලයක් භාවනාව නොකඩවා කරගෙන යමි. පරංග භාවනාව පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයයි. ඊතා සුළු වේලාවකින් පිම්බීම හැකිලිම ගෙවි ගොස් නොදෙනී ශරීරයේ චංචල කම්පන ආදී ධාතු ස්වභාවයන් මතුවේ. මුළු කය පුරාම මේ ස්වභාවයන් මතුවේ. විශේෂයෙන් හිස අත් බාහු අත් බාහු වලය. ඒවා හොඳින් බලා සිටිමි. මුල් දින දෙක තුනේදීම මෙසේ බලා සිටින විට කිසිම දෙයක් නොදැනෙන තත්වයට වැටේ. ශබ්දවල වේදනාවල දැනීමක් නොමැත. එසේම බෙල්ල කඩා වැටීමක් සිදුවේ. එසේ පය භාගයක් පමණ සිටින්නට ඇතයි මම සිතමි. අවදි වූවක් අවදි වූවක් මෙන් දැනේ. නමුත් මට නිින්ද ගියේ නැති බව ස්ථිරය. සිතුවිලිද යමින් එමින් පවතී. ඒවා සිතට වදයක් නැත. එදෙස බලා සිටිමි. ඒ ආකාරයට මුල් දින තුන ගෙවි ගිය. අද දින උදෑසන සිට මේ දක්වාම පර්යන්කේදී දැඩි වේදනාවක් දැනිනි. වාරයක් පැය භාගයක් පමණ වේදනාව පැය එකමාරක් පමණ වේදනාව නිරීක්ෂණය කළෙමි. එය වැඩි වෙමින් අඩු වෙමින් යන ආකාරය හොඳින් බලා සිටිමි. තවද වේලාවක් එසේ සිටීමට හැකි වුවද නැවත සක්මනට ගියෙමි. සක්මන් භාවනාව සතිමත්ව පය දෙස බලමින් සක්මනේ යෙදෙමි. එය හොඳින් කරගෙන යා හැක. දැස වේදනාව උදේවරුේ සක්මනේද සක්මනේද පැවතුනේය. එක දන හිසක්. පසුව සක්මන් භාවනාවට පෙරටත් වඩා සතිමත්යයි සිටිනි. ස්වාමින් වහන්සේ ඊතා කරුණාවෙන් යටහත් පහත්ත මේ මයට සුදුසු අවවාදයක් පතමි. ඔබ වහන්සේට මේ පරයන්ක කොටස පොඩ්ඩක් ආයි මුල හරි චුට්ටක් මේ පරයන්කේ සංඥා. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයයි. ඊතා සුළු වේලාවකින් පිම්බීම හැකිලිම ගෙවි ගොස් නොදෙනි ශරීරයේ චංචල කම්පන ආදී ධාතු ස්වභාවයන් මතුවේ. මුළු කය පුරාම මේ ස්වභාවයන් මතුවේ. විශේෂයෙන් හිස, අත්, බාහුවලය. ඒවා හොඳින් බලා සිටිමි. මුල් දින දෙක තුනේදීම මෙසේ බලා සිටින විට කිසිම දෙයක් නොදෙන තත්වයකට වැටේ. ශබ්දවල කායේ වේදනාවල දැනීමක් නොමැත. එසේම බෙල්ල කඩා වැටීමක් සිදුවේ. එසේ පැය භාගයක්. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? තේරුම් ගන්න. දිග කාලයක් මේක සිද්ධ වෙනවද නැත්නම් මේ ඊයේ පෙරේදා පටන් ගත්තේ? දිග කාලයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දිගටම يعني මේ දිහා බලන් ඉන්නවා බලන් ඉන්නකොට මේ දන්නේම නැතුව නිකන් මුකුත් නැති ස්වභාවයකට එනවා ආවට පස්සේ බෙල්ල කඩා වැටෙනවා දීමත්ද වෙන්නේ ඉස්සෙල්ලා ගැසි ගැසි එහෙම අවදි වෙනවා වගේ තිබුණේ දැන් ටික වෙලාවක් කියන්නේ ගොඩක් වෙලා ගිහින් තමයි අවදි වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ අර කැතුලට ගියාට පස්සේ ගියාට පස්සේ ගොඩක් වෙලා කියන්නේ පැයක් දැන් ඔය මේ සටහන කරාට පස්සේ අද හවස පරයන්කේදී ස්වාමීන් වහන්සේ පැයක් විතර එහෙම ඉන්න ඇති කියලා හිතෙනවා. එතකොට නම් මුකුත්ම දන්නේ නිකන් භාවනා කලේ නෑ වගේ එහෙම තමයි සක්මනේදී මොකද දැනෙන්නේ? සක්මනේදී ගොඩක් මේ හිත විසිර යනවා ඒ වුණාට මේ හිත හිත විසිරෙනවා විසිර කියන්නේ එනවා ආය ගන්නවා එහෙම බලින් ඇදලා ගන්නවා වගේ ගොඩක් වෙලාවට සක්මනේදී හිත විසිරෙනවා. ඒ කියන්නේ මොනවාද බල බල යන්නේ සක්මනේදී? පාදේ පතුල වැලිකට මත තියෙනකොට ගොරෝසු බව, රළු බව ඒ වගේ ගොඩ විසිරෙන්නේ නැහැ. ඔව් ඒක ඒක බල බල යද්දී විසිරෙනවා කියලා කියන්නේ හිත වෙන අරමුණ වලට දුවනවද? දුවනවා. ටක් ගාලා ඒකට ආයෙ ගන්න පුළුවන්. ගන්න. හරි. හරි. ඊට පස්සේ? ඊට පස්සේ එහෙම ගිහිල්ලා පැයක්කට ආසන්න කාලයක් සක්මනේ යෙදිලා තමයි පරයන්ට යෙදෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ධාතු ලක්ෂණ දැන් සක්මනට සාපේක්ෂව ඉඳගෙන කරන භාවනාවේදී මේ අ කියන්නේ ධාතු ලක්ෂණ ටික ප්‍රකට වෙනවා ඉක්මනට. එහෙමද? එහෙමයි. හොඳයි. එහෙමයි. කියන්නේ සමාධි පැත්ත ටිකක් වැඩි වෙලා තියෙන්නේ. සමාධි පැත්ත වැඩි වුණාම ඒ කියන්නේ අපිව යනවා කියන්නේ ගිහිලා තියෙන ස්වභාවය නම් වරදක් නැහැ. සමාධිය උඟාක් ඉස්සරහට වෙලා තියෙන්නේ. සමාධිය ඉස්සරහට වෙලා තිනවා සතිය පොඩ්ඩක් දුර්වලයි. ඒ නිසා සතිය ටිකක් තව වර්ධනය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. පුළුවන් තරම් පරයන්කේ පරයන්කේ ඉන්න කාල පරිච්ඡේදය අඩු කළා සක්මනේ වැඩියෙන් එදෙන්න. සක්මනේ දැන් පැය නම් දැන් ඉන්නේ කියන්නේ පැයකට වඩා ඉන්නේ නැත්තේ කියන්නේ ඒක පැයක් ඉන්න කියලා අපි කියලා තියෙන හින්දාද නැත්නම් තව ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ දැන් සතිය පුළුවන් තරම් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. හිතේ අවදිමත් භාවය හදා ගන්න. දැන් අපි මුලදී කියන්නේ දැන් ඔය අපි තුමු මෙහෙම දැන් ඔය ඇතිවීම නැතිවීම ස්වභාවය ධාතුන්ගේ ධාතුන්ගේ විවිධාකාර කියන්නේ එයාට ආවිනික ලක්ෂණ බල බල ඉන්න එකක්ද කරන්නේ නැත්නම් මේ ඒවයි පොදු ලක්ෂණ බැලීමක් ඉබේටම එනවද පොදු ලක්ෂණ නිකන් ඉබේටම එන දිහා බලාගෙන ඉන්නවා විශේෂයෙන් එහෙම මන්නේ හොඳයි මේ කියන්නේ ධාතු හරහාත් යන්න පුළුවන් ওই අනිමිත්ත පැත්තකට තමයි ගිහිල්ලා තියෙන්නේ හැබැයි අර මේ සමාධිය වැඩි සමාධිය වැඩි හින්දා යනවා නිකන් අර සම්පූර්ණ නිකන් නින්දකුත් නෙමෙයි කියන්නේ ටිකක් අර මේ අවදිමත් ගතිය අඩුයි. අවදිමත් ගතිය ඉතින් හදා ගන්න වෙන්නේ පුළුවන් තරම් සති ඉස්සරහට ගැනීම හරහා. එහෙම දැන් අද හවස පරියන්කදී මම හිතලම මෙහෙම වෙන්නේ කියලා හිටියා ඒත් දන්නේ නැතු ඒක වෙනවා. ඒක වෙනවා අනිවාර්යයෙන්. කියන්නේ අපි මේක බලබලා ඉඳද්දී සමාධියේ ප්‍රබල වීම හරහා අතෙන්ට වැටෙනවා. හිත නිකන් කඩන් වැටීමක් වගේ වෙනවා. ඒක ඉන්නවා. ඊට පස්සේ ආපහු ඉතින් එයා ඒ තිබිච්ච මේ ශක්තිය ගියාට පස්සේ තමයි ආපහු නැගිටින්නේ. ඒ නිසා කියන්නේ ඔය දැන් අර නින්දට අවදි වෙනව තමයි දැන් තියෙන්නේ. දැන් ලොකු සාහනසෙම කියන්නේ නින්දක් වගේ තමයි නින්දක්වත් නෙමෙයි හැබැයි. ඒකට අවදි වෙන්න ඕනේ දැන්. ඉතින් ඒ අවදි වෙන්න මේක පුහුණු පුහුණු කළාම ගන්න ඕනේ. පුහුණු කරන්න වෙන්නේ සතිය දිනු කිරීම හරහා. සමාධියට වඩා පුළුවන් තරම් සතිය ගන්න වෙනවා ඉස්සරහට. එහෙනම් මේ පරයන්ක ඉන්න කාල පරිච්ඡේදය ටිකක් අඩු කළා පුළුවන් තරම් සැහැල්ලුවෙන් සක්මනේ දෙන්න. කියන්නේ සක්මනේ දෙනකොටත් අර අපි තුමු දැන් ඉස්සෙල්ලා නම් හිත පුඟා පිට යන හින්දා අපි මේ අරමුණු ටිකක් දැඩිව ග්‍රහණයකින් වගේනේ බලන්නේ. වම දකුණ කියාගෙන තද ගතිය අරඩු ගතිය බලනවනේ. ටිකක් දැඩි ග්‍රහණයක් තියෙනවනේ. එහෙම නැතොත් මට හිතනවා දැන් හිතක්මද හිත පිට යන්නේ යොදන වීරය වැඩි නිසා වෙන්නත් පුළුවන්. ඒ අපි වීරය වැඩි වුණොත් උද්දච්චයට යනවා. අහලා තියෙනවනේ. අධික වීරය නම් ඔන්න උද්දච්චයට යන්නේ. ඒ නිසා උද්දච්චය කියන්නේ හිතේ විසිරීමට. නමුත් අපි මේකේ වීර සමතාවයක් ගෙනිච්චොත් ඔන්න හිත හිත නිකන් ආවේ කැමැත්තෙන් සැහැල්ලුවෙන් මේ දේවල් බලනවා. එහෙනම් බලන්න පොඩ්ඩක් සක්මනේදී යොදන වීරය අධිකද කියලා. මොන හරි මෙනෙහි කිරීමක් කරනවද එහෙමද? නෑ වෙන දේ බලාගෙන. දේ බලාගෙන යනවා. ඒක සැහැල්ලුවෙන්ම යන්න බොහොම නිකන් අනුන්ගේ දේවල් බලනවා වගේ නිකන් බොහොම ලාවට ඒ ඒ දේවල් දැක ගනිමින් යනවා. ආයෙත් ඒ දේවල් දැක ගනිමින් එනවා. මෙහෙම ටිකක් වෙන්න ඉඩ හරින්න සතිය තව තව ඉස්සරහට එන එන විදිහට. අරමුණු වශයෙන් කියන්නේ දැනීමත් එක්කමද යන්නේ නැත්නම් S2 මේ ඉස්සරහට තියාගෙන සක්මනේ මේක කොහෙද තැනකට යොමු කරගෙනද යන්නේ? ඉස්සරහට S2 තියාගෙන පතුල් දෙක වෙත හිත යොමු කරමින්. ඔව්. යන්නේ. හුඟා ආයාසෙන් දැවෙදින්නේ නැත්නම් සැහැල්ලුවෙන්ද යන්නේ? සැහැල්ලුවෙන් යනවා පෙලක් අර හිත විසිර යනකොට ටිකක් ගන්නවා. දැන් සමහරවිට සක්මනේ අපි බොහෝම සංසුන්ග ආණ්ඩියෙන් ඇහැයොමු කරගෙන යනකොට දන්නේම නැහැ ඇහැට ඇහැට සමාධි වෙනවා. සමාධි පැත්තක් එතන හැදෙනවා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපි බොහොම සැහැල්ලුවෙන් යනවා. මේ මේ පාදයේ තමයි අවධානය තියෙන්නේ. දැනීම දැනීම ඔස්සේ යන්නේ දැනීම හැබැයි නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඇහැට දාන්න ගියාම එතන වෙනස් වීමක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ නිත්‍ය සංඥාවක්. ඒ හරහා සමතයක් වැඩෙනවා. සමාධිය ඉස්සරහට එනවා. මෙතෙන්දි පාදයක් පාදයක් ගානේ එතන එතන අරමුණ වෙනස් වෙනවා. ඒතර සමාධියක් හැදෙන්නේ නැහැ. හැබැයි සතිය සතිය ඉස්සරහට එනවා. ඉතින් ඒ පැත්තේ ටිකක් තේරුම් අරගෙන ඒවා පුළුවන් තරම් සතිය ඉස්සරහට ගන්න. දැන් පැයක් වගේ කාලයක් ඉන්නකොට ස්වාමිනාස නිදිමතක් වගේත් එනවා. සක්මනේදී. හරි. ඒතර ඒ කියන්නේ සමාධි වෙනවා. ඉතින් ආයෙ සමාධි වෙනවා. එතෙන්දී එහෙම හිට ගන්න. එහෙම කියන්නේ එක්ක සක්මන් මේ සක්මන් නතර කරලා හිටගෙන එහෙම හිත ටිකක් සමාධි වෙන්න ඉඩ දෙන්න. නැත්තම් එහෙම වාඩි වෙලා පරයන්කට පරයන්කට එන්නයි තියෙන්නේ. ඉතින් ඔතන ඔතනදී පුහුණුව හරහාම ගන්න වෙනවා. කියන්නේ මේක වෙන්න ඉඩ හරිමින් වෙන්න ඉඩ හරිමින් කාලයත් එක්ක කිරීම හරහාමයි මේ නින්දට අවදි වෙන්නේ. ඉතින් සතිය ඉස්සරහට එන්නම ඕනේ. කියන්නේ මේ ස්වභාවයේ තාම කියන්නේ හිත ගැඹුරකට යනවා. ඒ ගැඹුරට ගියාම ඒ කියන්නේ සතිය කියන්නේම අවදිමත් බවනේ අපේ හිතේ තියෙන. ඉතින් අවදිමත් බවම අදි තාම. ඉතින් ඒක නිකන් අර නින්දයි නොනින්දයි අතර වගේ මට්ටමක තියෙන්නේ. ඒක මම බලහින් බලෙන් කරන්න ගියත් එහෙම හොයාගන්න බෑ. ඒකට මොකද්ද එතකොට සාමිනංශ? ඒක තමයි. සති ඉස්සරහට ගැනීම හැර වෙන කිසිම උපක්‍රමයක් නැහැ. ඉතින් මේක හරහා යන්න වෙන්නේ. දැන් මේ தත්ත්වය කොච්චර කල් අත්දකින්නද? දැන් මාසයක් මාස දෙකක් තුනක් ඒ විදිහටම තියෙනවා. කියන්නේ ඉස්සල්ලා තිබුණේ නිකන් ගැස්සි ගැස්සි අවදවීමක්. දැන් මේ මේ මේ වැඩසටහනේදී තමයි අමු ගොඩක් වෙලා ඉන්නේ. ඉන්නේ වෙන දේ දන්නේ නැත්තේ. ඔව්. ඒක තමයි මේ සක්මන වැඩි කරන්න. සක්මන වැඩි කරන්න අනිත් අනිත් කටයුතු කරද්දිත් පුළුවන් තරම් හිත නිස්කලංකව නිදහස්ව තියාගන්න උත්සාහත් වෙන්න සතියෙන් හිත තියන්න උත්සාහත් වෙන්න මොකද පරයන්කේදී උතෙන්ට අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන මෙතන කෙලින් මෙතෙන්ට ගියාට පස්සේ අපිට බලෙන් අවදි වෙන්න බෑ. ඒක ඒකට උවමනා කරන හේතු ටික සකස් කරන්න වෙන්නේ ඒ தත්වෙන් පරිබාහිරව. ඒ தත්වෙන් එළියදී තමයි උවමනා කරන හේතු ටික සකස් කරන්න වෙන්නේ. එහෙම යම්. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මානිස්සරණ වනසෙනසුනට පැමිණි දෙවන අවස්ථාවයි. මේ දීලත් කමටහන් අනුව ආනාපාන සති භාවනාවේ හුස්ම හුස්ම රැල්ල සිත යොමු කර හොඳින් භාවනාව කරමි. මේ වෙන විටලත් අත්දැකීම් නම් පරරංක භාවනාව මම දැන් මෙතන කියන සිතුවිල්ලට අනුව ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමා සිටින විට හුස්ම රැල්ලට ඉබේම සිත යොමු වී හුස්ම රැල්ල ඇතුල් වෙන හැටි පිට වෙන හැටි හොඳින් නිරීක්ෂණය වේ. ඉන්පසු එහි ඇති දීර්ඝ බව, කෙටි බවද හොඳින් දැක්කෙමි. මෙහි පැමිණි හතරවන දිනේ වන විට භාවනාවට වාඩි වී විනාඩි 10ක් පමණ වෙන විට අත් දෙකේ පටන්ගෙන මුළු කයම හොඳින් ගොස් හුස්ම රැල්ල ඉතා සියුම් ලෙස නූලක් ආකාරයෙන් දැනි එයද නැති වී ගොස් ආලෝකයකින් මුළු ප්‍රදේශයේම එළිය වී ක්‍රමක්‍රමයෙන් එම ආලෝකය ඉහළට ඉහළට ඇදී ගොස් ඉහළ මට්ටමකින් නවති. මේ විනවිට ඉඳහිට ශබ්දයක් ඈතින් ඇසුණද අරමුණ නොගනී. සිතුවිලි ඉඳහිට එකක් දෙකක් ඇවිත් ඒද නැති වී යයි. මේ වෙනවිට ඊටමත් ප්‍රීතියකින් ඒ ඒ දෙස පැය භාගයකින් විතර බලා සිටිය හැකිය. ඉන්පසු කයට සිත යොමා බලන විට කය නොදෙනෙන ඝන ගුලියක් වගේ දැනේ. සමහර විට බොඳ වුණු දෙයක්සේ දැනේ. ඉන්පසු භාවනාවෙන් ඇස් අර බැලීමට සිටේ. ඇස් අර බලන විට ටික වේලාවක් යනතෙක් අත් එකට ගැටගසා ඇතිසයක් නැගිට යා නොහැකිසයක් දැනේ. මේ වගේ එක් එක් පර්යන්කේදී එක් එක් ආකාරයේ අත්දැකීම් දැක ධාතු ලක්ෂණද දැක්කෙමි. භාවනාව ඊටමත් ප්‍රීතියකින් කරගෙන යමි. සක්මන් භාවනාව. ඔව් මෙතන පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුඟාක් ඔය සමාධියේ ගැඹුරට ගියොත් මේ කය දැනෙන්නෙම නැහැ. ඒ හින්දා අර මේ කියලා තියෙනවා වගේ හුඟාක් අපි තුමු මේකේ ඉන්නවා සෑහෙන වෙලාවක් සූක්ෂම වෙමින් සමාධිය වැඩෙන විදිහට යනවා. ඊට පස්සේ කයට සමාධියෙන් එළියට ඇවිල්ලා කය දිහා බැලුවට කය දැනෙන්නේ නැහැ. ඒ නිසා එච්චර ඉන්නේ නැතුව කියන්නේ දැන් හිතේ සමාධිමත් බවක් හොඳට හැදිලා තියෙනවා. ආලෝක ස්වභාවයකුත් එනවා ඒකත් එක්කත් ඉන්නවා ඊළඟට හිතේ කියන්නේ ඒකාග්‍රතාවය හොඳටම තියෙනවා. ඒ නිසා දැන් ඒ ඒකාග්‍රතාවය ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒ නිසා වැඩිය සමාධියේ නැතුව මුලින්ම දාන්න කයට. කය දැනෙන වෙලාවෙන්ම පටන් ගන්න. එතකොට පහසුයි. එතකොට ඒ දැනීම එක්ක තව තව සමාධිමත් වෙවි මේ ධාතු ගුණ ටික හොඳින් දැක ගන්න අවස්ථාව තියෙනවා. සක්මන් භාවනාව සක්මන් භාවනාවට මුලදී මා ප්‍රියතාවයක් නොදැක්ුවත් ඒද දැන් හොඳින් කරගෙන යමි. එක් අවස්ථාවකදී මා සක්මන් කරමින් සිට වෙහිසක් දැනුන නිසා ඇඳට ඇවිත් ඇලවි ඉන්න ඉරියව්ව දිස බලා සිටින විට කය නිසල වී සිත ඈත ඈතගෙන කය දෙස නිසල වී සිත ඈත සිට ගෙන කය දෙස බලා සිටින්නාක් මෙන් දැනුනි. එදිනෙදා කරන වැඩවලදීත් සිහියෙන් සිටීමට උත්සාහ කරගෙන යමි. කලබලකාරී චරිතයක් සිටි මා දැන් නිහඬ බව දැනේ. ඉදිරියට භාවනා කරගෙන යාමට උපදෙස් දෙන මේ නිතා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හරි. මේ සක්මනේදිත් කියන්නේ පුළුවන් තරම් දැන් සතිමත් භාවය දියුණු කරන්න. මොකද සිතේ සමාධිමත් භාවය ටික ටික වර්ධනය වෙලා තියෙනවා. සතිය දියුණු කර ගැනීම සඳහා මේ උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි සක්මන් භාවනාවේදී මා දකුණු පාදයේ ඔසවා තබත්ම යටි යටිපතුලට දැනෙන ස්පර්ශ වනදී මෙනෙහි කරමි වැලි මළුවේදී ලනුපැදුරේදී ටයිල් පොළවේදී විවිධ බව දැනෙන ස්පර්ශයන් මෙනෙහි කරමි পায় ඔසවා තබන විට කලින් නොතිබීම හටගත් තදවීම රළු බව ගොරෝසු බව පාදයේ ඇති මුඩ්ඩු බව මෙනෙහි කරමි. පාදයේ තදන තදවන විට කලින් නොතිබීම හටගත් තදවීම සැනින් ඔසන ඔසවන විට තදවීම නැතිවන ආකාරයත් වායුව මත පා ඔසවන විට ඇතිවන ලිහිල් වීමත් මෙනෙහි කරමි. මෙසේ ටික වේලාවක් යන විට ඉබේම ඇවිදින ආකාරයක් මට හැඟේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතේ හා පයේ සිදුවන ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරමි. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ සක්මක් කරන මා පරයන්කේ වාඩි වී ඉරියව්ව මෙනෙහි කරත්ම සමාධිය ඇතිවේ. ඊතා ඉක්මනින් සමාධිමත් වෙන මා ඊතා ඕනෑකමින් ආස්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණයේ යෙදෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය රැලි දෙක තුනක් පමණ මගේ නිරීක්ෂණයට හසුවන නමුත් ඒවායේ වෙනස්කම් පැහැදිලිව හඳුනාගත නොහැක. ඇතිවන ආස්වාසය හා ප්‍රස්වාසයන් නාසයේ අගම ඇති වී බිඳී යයි. කය සමාධිමත්ව කය නොදෙනේ. මට දැනෙන එකම දේ නාසයේ අග ඇතිවන නැතිවන හුස්ම පමණි. නාසයේ අග ඊට උණුසුම් ස්වභාවයක් ඇත. මා අවට නිශ්චලයි. ඊට දැඩි අවරශ්මියක් මින් මාවට ඊට උණුසුම් ආලෝකයක් ඇත. මෙසේ බොහෝ වේලාවක් ඊට අපහසුමුත් මම ඒ දිස බලා සිටියෙමි. කීප අවස්ථාවක මට නිින්ද ගියාසේ අවස්ථා අත්විඳී ඇති බැවින් අවදිව සිටීමට මම හුස්ම දෙසට බොහෝ වේලාවක් බලා සිටියෙමි. මා අවට පරිසරය වෙනස් වෙන අයුරු මම දැඩි ඕනාකමින් බලා සිටියෙමි. තද අවුරශ්මිය ලාපැහැති ආලෝකයක්ට මාරුවන සැටිත් එම ආලෝකයන් මාවට එක්තරා තලයක් සේ මා කොටු කර ඇති අයුරුත් දෙස බලා මම බලා සිටියෙමි. මේ එක්තරා ධාන තත්ත්වයක් දැයි මට සිතුනේ. නමුත් මා කිසි ප්‍රතිචාරයක් නොදක්වා ඒ දෙසම බලා සිටියෙමි. ටිකෙන් ටික ඒ ආලෝක තලය ටිකෙන් ටික කැඩි කැඩි විදී ගොස් කම්පන චංචල අවස්ථාවට මාරු වන සැටිත් මම නිහඬව බලා සිටියෙමි. රූපවාහිනී තලයේ රූප නැති තිත් තිත් වැටෙන අවස්ථාවක්සේ මා ඉදිරියේ ඇති දර්ශන තලය වතුර පැහැති තිත් තිත් ගොඩක් බවට පත්විය. මගේ කයේ කිසිම දැනීමක් මට නොතිබින. ඊට පසුදිනට පසුදිනද මා සක්මන් කර පරයන්කයට ඉඳගැතෙමි. ඉරියව්ව දිස බලා හුස්ම රැලි නිරීක්ෂණය කෙළෙමි. ඊතා ඉක්මනින්ම සමාධිමත් වූ මා දුටුවේ නාසයග හුස්ම ඇතිවන නැතිවන අයුරු පමණි. බොහෝ වේලාවක් කාය පිළිබඳ මතකයක් නොවිය. මේ සමාධියේ රසවත් නැත. නීරස වූවත් මම අත් නොහැරම හුස්ම දෙසම නොකොඩවා බලා සිටියෙමි. නාසයෙන් පිටවන හුස්ම ඊතා උණුසුම්ය. ඊතා නිශ්චලව දැඩි පීඩනයකින් යුතුව හුස්ම දෙසම බලා සිටි මට ටික වේලාවකින් දැනුනේ මගේ කය ඉදිරියට නැමී ඇති බවකි. එය අංශක 80ක් පමණ ආනතියකින් යුතුය. මම කය ඍජු කරගතිමි. නමුත් නැවතත් ටික වේලාවකින් මගේ කය පෙරසේම ඉදිරියට නැමී ඇත. නැමෙනවා මා දුටුවේ නැත. නමුත් නැමී ඇත. මෙසේ අවස්ථා ගණනාවක් මගේ කය ඉදිරියට නැමී ඇති අයුරු දැක මම කය ඍජු කර ගතිමි. මේ මගේ භාවනා අත්දැකීමය. මට අවශ්‍ය කමටහන උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ නිදි නුරුල්ටි සැප ලැබ ප්‍රාර්ථනා. බෝධියකින් කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ සමත පැත්තකිනුත් ගිහිලා තියෙනවා හිත විපස්සනා පැත්තකිනුත් වෙලා තියෙනවා. වෙනසක් කරන්න තරම් දෙයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ යන විදිය හොඳයි. කොච්චර කාලයක් විතර මේ බඳු තත්ත්වයක් අත්දකින්නද කියලා දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? මේ ආලෝක සභාවය ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ මම සෑහෙන කාලයක් හිස්තැනක කොටුවෙල හිටියා. ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි තමයි මම දැන් හුස්ම දිහාම බලාගෙනම ඉන්නේ රුසෙල්වීම. හරි. කය කොච්චර ඒ කියන්නේ දැන් අර හුස්ම දිහාත් බලද්දි දැන් අර මෑනියෝ කියලා තියෙනවනේ වෙන මොකක්වත් දැන් දැනෙන්නේ නැහැ හුස්ම විතරයි තියෙන්නේ කියලා. ඒ තත්ත්වය වඩා හොඳයි. ඒක එතෙන්දී අපි සිතිවිලි ඒව මුකුත් වෙන්නේ ආවත් එම සැනින්ම යනවා. යනවා. හොඳයි. ඒ කියන්නේ දැන් අපිට ඒ සූක්ෂමතාවයට ආවනම් දැන් දැන් සමහරලාට තේරෙන්නේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලාවත් වෙන් කරගන්න බැරි තරම් සූක්ෂමයි. ඔව් නහය මේ ඒ කියන්නේ මේ නහය අග විතරමයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. එතන යම් දැනීමක් තියෙනවා හැබැයි. දැන් හුස්මක් තියෙනවා. මොකක්ද එකක් හුස්මක් දැනෙනවා. ඒ එතන එතන එතන නිකන් බලන්න මේකේ මේ ඇති වෙන නැති වෙන ගතිය. ඔව් බින්දි බින්දි යන හැටි එතන තේරෙනවා. එතන එතන බලාගෙන ඉන්න. එතන බලාගෙන ඉඳද්දි එහෙම මුකුත් උනේ නැද්ද? ඒ කියන්නේ දැඩි රස්නයක් වගේ මට දැනෙන්නේ. ඒකටත් මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් රස්නෙත් අහු වෙන්න පුළුවන් ඒ ඒ පැතිත් අහු වෙන්න පුළුවන්. දැන් උතනම කියන්නේ හුස්ම රැල්ලේ තියෙන ධාතු ලක්ෂණ ටිකත් හසු වෙන්න පුළුවන්. ඒ ඒ ධාතු ලක්ෂණ වලත් පොදු පැත්ත බලන්නයි තියෙන්නේ දැන්. දැන් උණුසුම සිසිලායි බලනවා කියන්නේ ඊළඟට මේකේ චංචල වෙන ස්වභාවය බලනවා කියන්නේ ආයෙත් අපි පොඩ්ඩක් අර මේ පෞද්ගලික ලක්ෂණ වලට යන්නේ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මේකේ පොදු පැත්තට දාන්න තියෙන්නේ. උණුසුමක් උණුසුමක් කියන එකත් මුලින් තිබුණේ ඔන්න දැන් දැනුණා ඒකත් නැති වුණා. නැති වෙන්නෙම නෑ උණුසුම තද උණුසුමක් බවට මට දරාගෙන ඉන්න බැරි තරම් රස්නයක් මට නැගිටින්න හිතෙන භාවනාවෙන් ඒ තරම් රස්නයක් දැනෙනවා මට. ඒ කියන්නේ ඕකේ අනිත් පැත්තකට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර මෑනියෝ මුලින් ගිහිලා තිබුණ පැත්ත හොඳයි. දැන් මේ ආයාස කර පැත්තකින් දැන් ආයි භාවනාව කියන්නේ දැඩිව කරන්න යනවා දැන්. ඒ වෙනුවට මේක වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අර මීට කලින් මට මතකයි විස්තර කරනවා. කියන්නේ හිත කියන්නේ මොකද්ද? කියන්නේ වේදනාවක් වේදනා වේදනා වේදනාවක් බැලුවද? කාලයක්. කාලයක් බැලුවා. චිත්තානුපස්සනාව කරා. කරානේ. දැන් ඒව බලද්දී හිත කියන්නේ ඒ අරමුණු වලින් තොරව හිත හිස්තැනකට ගියාද? එහෙමයි. ගියා. ඊට දැන් එහෙම තියෙද්දී තමයි දැන් ආයෙත් මේ ආනාපානය ওই තරම් සූක්ෂම බලන්න යන්නේ. ඔව් හිත හිස් පැනයි හිටිය සෑහෙන කාලයක් අම්මා. ඒක තමයි. දැන් ඔය කියන්නේ වැරදි පැත්තකට ගිහිල්ලා දෙන්නේ. <laughs> ඒ අපිට කියන්නේ අරමුණු කියන්නේ අපි මේ ඇත්ත වශයෙන් තියෙන දේවල් නැත්තම් සංස්කාර ස්වභාවයන් වේදනාව වෙන්න පුළුවන් ධාතු ලක්ෂණ වෙන්න පුළුවන් මේ හැමදේම නිරීක්ෂණය කරන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ යථා ස්වභාවය දැක ගන්න. ඒවා දැකගත්තට පස්සේ වෙන්නේ ටික ටික ඒවා ඈතට යන්න ගන්නවා. නැත්තම් ඒවා නිකන් බොඳ වෙලා යන්න ගන්නවා. ඒවා අපේ නෙමෙයි වගේ තේරෙන්න ගන්නවා. තේරෙන්න ගත්තාම තමයි හිත ක්‍රමානුකූලව මේවා අතහරින්නේ. අතහැරියට පස්සේ තමයි හිත එන්නේ ඔය වගේ නිමිති නොගන්නා ස්වභාවයකට. අරමුණු නොගන්නා ස්වභාවයට. අරමුණු ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයට. ඉතින් එහෙම ආවටත් පස්සේ අපි දැන් මොකද කරන්නේ? දැන් මෑණියෝ මොකද කරලා තියෙන්නේ? ආයෙත් බලෙන් අරමුණට දානවා. දාලා ආයෙත් බලවනවා මේක. ඔව් දැන් මම මේ දැන් මේ ආවෙන් පස්සේ තමයි මම හුඟක් වෙලාවට මේ පරයන්කේ වාඩි වුණ ගමන් මම නැවත යනවා නින්දට. ඒක නිසා තමයි මම හුස්ම දිහාම මේ වෑයමින් බලාගෙන ඉන්නවා. අර හුඟක් වෙලාවට නින්ද මේ නින්ද ගියා වගේ වෙලා ටක් ගාලා හැරුණා වගේ වෙනවා සැරින් සැරේ. ඒ කියන්නේ මම නොදැනුවත්ව නින්ද ගිහිල්ලා වගේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන කරනවා මට. සක්මනේදී සැහැල්ලුවෙන් යන්න පුළුවන් ද අරමුණට හිත දාගෙන දෙන්නේ? ඕ සිත පිටත් යනවා. සිත පිට ගිය ගමන් මම දන්න පිට ගියයි කියලා මම ඉක්මනට ගන්නවා සිත මේ අරමුණට ගන්නවා. ඒක තමයි. දැන් ඒ කියන්නේ දැන් මූල කර්මස්ථාන හොය හොය යන්න තේරෙන්නේ නැහැ දැන්. يعني මුලදී අපි සාමාන්‍ය මූල කර්මස්ථානයක් අසුරු කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ටික ටික විපස්සනා වැඩිලා ආහාර මෙහි එනකොට ඒවා ටික ටික අයින් වෙලා ගිහිල්ලා අපි දැන් මෑනියෝ ගිහිලා තියෙන කෙනෙම චිත්තාන පස්සනා පැත්තට දාන්න පුළුවන් හරියක් තියෙන්නේ. එතෙන්දී හිතත් එක්කම තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතෙන්දී ආයි ආයිත් මේ රූප කර්මස්ථානයකට දාලා ආනාපානය බල බලා ආනාපානයේ තියෙන උණුසුම බල බලා යනවා කියන්නේ තේරුම්න්නේ. ආපස්සට යන්නේ. ඉතින් වීරය හරහා يعني අනවශ්‍ය වීරයකට දැන් යන්නේ. يعني දැන් සාමාන්‍යයෙන් භාවනාව මුලින් අපි කරනවා. පස්සේ භාවනාව කෙරෙනවා. ඊට පස්සේ මේක වෙන්න ඉඩ හරිනවා. ඒ විදිහට මේ මේ මේ කියන්නේ විපස්සනාව වැඩෙද්දී ටිකක් ඒ පැත්තට එනකොට මේ මේ දේවල් වෙන්න ඉඩ හරිමින් තමයි යන්න තියෙන්නේ. අර ඊයේ මම එක්කෙනෙකුට කිව්වේ බුදුහාඳුරෝ බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් සති ධම්මොජ්ජංගම් භාවේති. හැම බොජ්ජංග ධර්මයක් සම්බන්ධයෙන්ම බුදුහාඳුරෝ අන්නේ ඒ බඳු ආකල්පයකින් තමයි දියුණු කරන්න කියලා කියන්නේ. එමෙතු දැඩිව ග්‍රහණය කරගෙන මේවා නිකන් ආණ්ඩු මට්ටු කරන්න වගේ ආයිත් මම ආමඩහන ඉන්න ඕනේ කොහොමද මම මේ යන්නේ කියලා එහෙම වීරකින් යන ගතියක් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මේ වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ දැන් කියන්නේ අපේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාඳුරෝ ත්‍රිශික්ෂාවක් පෙන්නනවානේ. දැන් අපි මේ කටයුතු කරන්නේ ප්‍රඥා ශික්ෂාවේදී. ප්‍රඥාව ශික්ෂාව අපිට කියන්නේ දැඩි ග්‍රහණයකින් යන්න බෑ. එතෙන්ද වෙන්න ඉඩ හරමින් බොහොම සැහැල්ලුවෙන් ඉවසීමෙන් යන්න ඕනේ. එහින්දා වීර වීරය අධික කරන්න එපා දැන්. ඒ වෙනකොට නිකන් වෙන්න ඉඩ හරින. ආයෙත් අර හිත අරමුණු ග්‍රහණය නොකරන තැනට එන්න දෙන්න. ඔව් කිසිම අරමුණක් නැති තත්යකට වැටෙනවා නේද? හරි ඉතින් මොකද ප්‍රශ්නේ? මොනවාද මොකටද අරමුණක් ඕනේ? මම ඒ කාලයක්ම මේක හිතපු නිසා තමයි මට එතන හරිම නීරසයි. ඔව් අනිවාර්යයෙන්ම. වෘත්තකරත් ඇරියේ හිටියා. <laughs> ඒ ඒක තමයි වැඩේ. එතකොට මට දැන් එතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ඉස්සරහට යන්න වෙන්නේ එතන හිත දිහා බලලා. දැන් නීරස භාවයක ඉඳද්දි ඇයි හිත දෙයක් ඉල්ලන්නේ? ඉතින් කිසිම දෙයක් දැනු දැනෙන්නේ නැහනේ. දැන් මම කරාවට නින්දක් නෙමෙයි මම මේ කියන්නේ. නින්දක් නෙමෙයි මම මේ කියන්නේ. හිතන්න මෙහෙම දැන් අපි තුමු දැන් මෑනියෝ හොඳට අපි තුමු මගුල් ගෙදරට ගිහිල්ලා හොඳට කාලා බීලා එනවා. හරිද? කාලා බීලා ආවට පස්සේ දැන් ගෙදරත් ඉතින් මොනවාද දෙයක් හදලා ලුණු මිරිසකුයි බතකුයිත් හදලා තියෙනවා. දැන් ඒක දෙන්න ඇහුවොත් ඕනද? මොනවන්නේ ඕන්න නැහැනේ ඉතින් අන්න ඒකයි දැන් ඇතුලේ තෘප්තිමත් භාවයක් තියෙනවා නම් එළියට යන්න උවමනාවක් නැහැ නෑ ඇතුලේ මේ තෘප්තිමත් භාවයක් ඇත්තෙම නෑ භාවනාවේ මට තියෙන්නේ පසුතැවීමක් මම <laughs> නිදාගෙනලා කියලා මට හිතෙනවා ඒක තමයි ඒ නිදාගත්තේ தত্ত্বය නන් නෙමෙයි මම මේ කියන්නේ නිදාගත්ත தত্ত্বය නෙමෙයි හැබැයි හිත අරමුණු ග්‍රහණය නොකරන தত্ত্বයක් කිසිම අරමුණක් නෑ හිත යන්නේ ඒකයි හිත හිත කිසිම අරමුණක් නැහැ කියන එක වරදක් නෙමෙයි හිත අරමුණු ගන්නෙ නැහැ දැන් මොකද අරමුණේ අරමුණේ තියෙන මේ පීඩාව දැකලා අරමුණ අරමුණ අනිත්‍ය වශයෙන් දැක්කනම් අරමුණේ නිමිති ගන්න නැතුව යනවා අරමුණ පෙළෙන ස්වභාවයක් වශයෙන් දැක්කනම් අරමුණ පීඩාකාරී කියලා දැක්කනම් අතහැරෙනවා. අරමුණ නිකන් අනුන්ගේ දෙයක් වශයෙන් දැක්කනම් මේක මගේ පාලනයෙන් තොරයි කියලා දැක්කනම් මේක අතහැරෙනවා. දැන් ආයෙත් ගිහිලා බලෙන් අල්ලන්න යනවා කියන එක වැරදි. ඒකයි සිද්ධිය. එතෙන්ද මට දැන් හිතෙන්නේ තේරුමක් නැති ගම තමයි තියෙන්නේ මම මොකද්ද කරන්න ඕන කියන්නේ. ඒකයි. එතෙන්ද ආයෙත් පොඩ්ඩක් බොහොම සැහැල්ලුවෙන් යන්න. ආයෙත් ඕනනම් පොඩ්ඩක් මේ අරමුණේ ඒ තියෙන පෙරණ ගතිය, ඇතිලා නැතිලා යන ගතිය පොඩ්ඩක් පෙන්නලා ආයෙත් හිතට විවේක වෙන්න දෙන්න. අර අරමුණ වලින් තොර ස්වභාවයට එන්න දෙන්න. ඒකේ වරදක් නැහැ. එතනට ආවට පස්සේ සැහැල්ලුවෙන් ඉන්න. ඒ එතන නීරස ගතියක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ නීරස ගතිය හරහා තමයි ඉස්සරහට කෙලෙස් හඳුන ගන්න තියෙන්නේ. මේ නීරස භාවය කියන්නේ කියන්නේ දැන් අපි මෙහෙමනේ. දැන් මොකක් හරි දෙයක් අරමුණු හරහා තමයි අපි රසයක් හොයන්නේ. දැන් මට උපදෙස් ලැබුණ කලින් නින්දේදී අවදිව සිටින්න කියලා එහෙම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා හොඳට කොන්ද ඍජුව තියාගන්න. මම ඒ උපදෙස් හොඳටම අනුගමනය කරමින් තමයි එතකොට මම මේ ওই හුස්ම දිහා බලන්නේ නැවත. හොඳට මේ ශරීරය කෙලින්ම තියාගෙන මේ බෙල්ල කෙලින් තියාගෙන එහෙම ඉස්සෙල්ලා තිබුණ මෙහෙම බෙල්ල කඩාය වැටෙනවා මගේ. දැන් එහෙම නැහැ. දැන් නැහැ. දැන් මම කියන්නේ සෑහෙන අවදියෙන් ඉන්නේ බෙල්ල කඩාය වැටෙන්නේ නැති වෙන්න. නෑ, ඔතන එහෙම පාලනය කරන්න ගිහිල්ලා යන්න අමාරුයි. ඔතනදි වෙන්නේ ඉදහරින්න වෙනවා. කය අතහරින්න වෙනවා. කය අතහැරලා කෙලින්ම හිතත් එක්ක යන්න වෙන්නේ. එතෙන්ද හිතෙන් සිද්ධ වෙන්නේ ක්‍රියාකාරීත්වය මොකද්ද? හිත තියන් හිතන්න බෙහෙම අරමුණු ග්‍රහණය නොකර ඉඳද්දී. يعني දැන් හිතන්න මෙහෙම දේවල් රාශියක් අපි අවට තියෙනවා. අපි ඉන්නවා නම් මැද්දේ මොකක් හරි දෙයක් ඇයි ගිහිල්ලා අල්ලන්නේ? හේතුව මොකද්ද? දැන් කායත් ඇත නෑ පොඩ්ඩක් මේ අහන එකට උත්තර දෙන්නකෝ. දැන් මේ දේවල් ගොඩක් තියෙනවා. අපි දැන් මෙන්න මේ රෙකෝඩර් එක තියෙනවා, මෙන්න ඔල්ලෝසුව තියෙනවා, කෝප්පයක් තියෙනවා, පිරිසියක් තියෙනවා. අපි ඉන්නවා මැද්දේ. දැන් මම ගිහිල්ලා මේ ඔල්ලෝසුව ඇල්ලුවොත් ඇයි අල්ලන්නේ? හේතුව මොකද්ද? ඒකට වමනාවක් ඇති වෙනවා. අන්න හරි. අපේ තණ්හාවක් තියෙනවා. දැන් මේ දේවල් රාශියක් තියෙනවා තණ්හාවක් තියෙනවා. තණ්හාවක් අන්න හටගත්තා. දැන් හිත මුලින් නිදහස තියෙද්දී ඒ තණ්හාව නැහැනේ. මොකක්වත් අල්ලලා නැහැනේ. හැබැයි දැන් මේ මේ නිදහස් ස්වභාවය පවත්වනකොට මේක ටිකක් අපි හිතට යන්න ඉඩ හැරලා වගේ ඉන්නකොට ඔන්න ගිහිලා හිත මොකක් හරි අල්ලනවා. ආයෙත් ඔන්න ගිහිලා පුතාව මතක් වෙනවා. ඊළඟ ඔන්න මහත්යාව මතක් වෙනවා. මොකක් හරි මතක් වෙනවනේ. ඒ මතක් වෙන්නේ අන්න ආයෙත් තණ්හාවක් ආවේ. අන්න ආයෙත් උපාදානයක් වුණා කියලාන්න තේරුම් ගන්නවා. අන්න සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න ආයෙත් හිත ගිහිල්ලා ඇල්ලුවා. අන්න අර තිබිච්ච නිදහස දැන් නැහැ. හිත මුලින් තිබුණේ නිදහස. මුලින් තිබුණේ මොකක්වත් ග්‍රහණය කරන්නේ නැතුව උපාදානෙ නොකර. හැබැයි ඔන්න දැන් ආයෙත් ගිහිල්ලා පෙන්නවා. ආයෙත් ගිහිල්ලා ඇල්ලුවා. කියලාන්න සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට උපාදාන කරා නම් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? උපාදානය අයින් කරගන්න. අයින් කරන්න. ඊට පස්සේ එන්නේ කොහෙටද? ඒක Taman තේරුම් ගන්න ඕන මේක මේ උපාදානයක් එහෙම කියලා. හරි. ඒක අතහැරියා නම් ආයෙ එන්නේ කොහෙටද? අරමුණක් නැති ස්වභාවය. අන්න ඒක තමයි කියන්නේ. එතෙන්ට තමයි එන්නේ. ඉතින් ඒක තමයි එතන තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. එතන අපි ඉන්නවා සැහැල්ලුවෙන්. ඒක ඒ කියන්නේ එතන ඒ ගතිය අපි පුරුදු කරන්නේ නැතුව මේක නීරසයි කියලා ඒ වෙනුවට ආයි අරමුණ අල්ලනවා කියන එක තේරුම් නැහැ. ඔව් දැන් මම කැටලුවරදී දුන් මේ ලිව්ව කීප දවසේ මට එපා වෙලයි ස්වාමීන් වහන්සේම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ලක්ෂ කෝටි වාරයක් කරන්න කියලා. ඒකම. ඉතින් මට අර ඒක කරන්න මේ රස බව තමයි තිබුණේ. ඒක තමයි. දැන් මම නම් කියන්නේ පොඩ්ඩක් ඒ ආයෙත් හිත අරමුණෙන් තොර ස්වභාවයට එන්න දෙන්න. ඒ ස්වභාවය පුදුල පොඩ්ඩක් ඉන්න නීරසව බලන්න ඊළඟට හිත ගිහිල්ලා මොකද්ද අල්ලන්නේ. ඇල්ලුවාට පස්සේ තේරුම් ගන්න ආ මේ ගිහිල්ලා ඇල්ලුවා මෙන්න මේක. මෙතන තණ්හාවක් පහළ වුණා. හිත ආයෙත් උපාදාන නොකර බේරගත්තා. ආයෙත් මෙතෙන්ට ආවා. ආයෙ හිතන්න තව මොකක් හරි දෙයක් මතක් වුණා. ආයෙත් ගිහිල්ලා ඔන්න ඇල්ලුවා. තේරුම් ගත්තා ආයෙත් මෙතෙන්ට ආවා. ඔන්න හිත ද්වේෂයකට ගියා. තේරුම් ගත්තා ඔන්න ද්වේෂයක් ගියේ. ඔන්න ආයෙ තේරුම් ගත්තා නම් ඒක අතහැරියා ආයෙ මෙතෙන්ට ආවා. හිත මාන්නයකට ගියා. තේරුම් ගත්තා ඒකත් අතහැරි ආයෙ මෙතෙන්ට ආවා. මේ විදිහට අපි බහුලීකృత කරන් තියෙන්නේ. උපාදානයක් වෙන වෙන වාරයක් පාසා හිත නේවයින් නිදහස් කරගනිමින් මේ මේ විමුක්ත ස්වභාවයකට හිතේ අරමුණු නොගන්නා ස්වභාවයට එන්න අවශ්‍යයි. මම සාමාන්‍ය ජීවිතේදී එහෙම තමයි ඉන්නේ. හරි. ඒක තමයි වැඩින් දැන් කරන්න තියෙන්නේ. චිත්තානුපස්සනාව මම හොඳට කරනවා දැන්. ද්වේෂයක් ආවත් තේරුම් ගන්න මේක ද්වේෂයක් කියලා. රාගයක් ආවත් හිතනවා එහෙම. නමුත් මට භාවනා වැඩි යාර මොකක්වත්ම අරමුණක් නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ඒක තමයි මොකක් හරි දෙයක් මම ඔය මොනවා හරි නැද්ද මොකුත් දෙන්න. ඒක නිින්දේ මම හිතන්නේ මට නිින්ද ගියා කියලා. ඒක තමයි. එතන එතන එතන සමාධි පැත්ත වැඩි. හුඟක් අපි භාවනාව කරනවා කියලා කියන්නේ ඉඳගෙන දැන් ওই පැත්තදී මේ ඇඟ කොට්ටු කරගෙන මොහකට හරි රිංගවන්න ගියාම ඉතින් නිින්දට යන්න පුළුවන්. ඉතින් සමාධි පැත්ත ඉස්සරහට එනවා. ඉතින් සමාධි ඉස්සරහට ඇවිල්ලා වැඩක් නැහැ. දැන් යන්න තියෙන සතියයි ප්‍රඥාවයි ඉස්සරහට ගන්න තියෙන්නේ. සතියයි ප්‍රඥාව ඉස්සරහට අරන් යන්නයි දැන් අවශ්‍ය වෙන්නේ. සමාධියකට යනවක තේරුම් මම සතිය ඉස්සරහට ගන්නෙ කොහොමද කියන එක තමයි මට තේරෙන්නේ නැති. දැන් මම පහුගිය වාරයක වැඩසටහනකට ආවම මෙතන වැඩසටහනේ නියෝගින් කීප දෙනෙක්ම මට ඇවිල්ලා කියනවා ඔයා හැමතිස්සෙම නිදිලු. නිදිලුද? ඔව් ඇවිල්ලා මට කියනවා මේ ඒ කියන්නේ ඉඳගෙන කරන භාවනාව පොඩ්ඩක් මගේ හැරියට කමක් නැහැ. සක්මනේ බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න. පොඩ්ඩක් නිකන් වටපිට බල බලත් ඇවිදිනවා. හිත මොනවාද අල්ලන්නේ කියලා බලන්න. හිතේ කෙලස් ටික හඳුනා ගැනීම වැදගත් වෙන්නේ දැන්. يعني හිත නිදහස් ස්වභාවයට පැමිණීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඒත් හිත අල්ලනවා. හිතේ ආශ්‍රවයන් තියෙනවා, කෙලස් තියෙනවා. නිසා නැවත නැවත හිත අල්ලනවා. අල්ලන අල්ලන වාරයක් පාසා හිත නිදහස් කරගන්න අවශ්‍යයි. එතන එතන මේ ප්‍රායෝගික විපස්සනා වැඩෙන්න ඕනේ දැන්. දැන් අපි නිකන් මේ මෙතන කරන්නේ තනිකර අපි හිතමු නිකන් මේ මේ මේ පරීක්ෂණාගාරයක කරනවා වගේ. නමුත් දැන් අපි ඉන්නේ අනිත් අනිත් කටයුතු කරද්දී ඔන්න ආයෙ හිත ගිහිල්ලා ඇලෙනවා, ආයෙ ගිහිල්ලා ගැටෙනවා, ආයෙ ගිහිල්ලා මාන්නයක් ඇති කර ගන්න ඕනේ. নানা ප්‍රකාර කෙලෙස් පහළ වෙනවා. පහළ වෙන පහළ වෙන වාරයක් පාස වෙනවා දැක දැක අයින් කරගන්න ඕනේ. ඒ ටික නම් මම ඒක තමයි දැන් වැඩිපුර කරන්න ඕනේ. ඔව්. ඒක දැන් වැඩිපුර කරන්න හුඟාක් අර ඉඳගෙන සමාධියක යනවා කියන එක නිකං මේ නිදා ගන්නවා කියන එකෙන් තේරුම් ගන්න. එතනදී මොකක්වත් වැඩෙන්නේ නැහනේ. ඔව් කිසිම දෙයක් මම දන්නේ නැහැ. එතනට යන්නෙත් එපා. කිසි තේරුම් ගන්න එනකොට සක්මනක සක්මනත් තුළ ඉන්න සක්මනේ වැඩි වැඩියෙන් ඉන්න ඒ යන්නෙත් අරමුණට හිත දාලා නෙමෙයි දැන් අර අර තමන් ආයෙත් අර කලින් අත්දැකපු හිතේ නිදහස් ස්වභාවය නැවත මතු කරගන්න. එතන තමයි තැන. මේ නිදහස් ස්වභාවය අපි මගහරව ගන්නවා නම් එතන හානි කරයි. අපි මේ දේවල් දකින්නේ හිතේ නිදහසක් ඇති කරගන්න. හිතේ අරමුණු ග්‍රහණය නොකරන තත්යකට හිත ගන්න. අපි ඒක හඳුනා ගන්න ඕනේ. ඒ අනිමිත්ත ස්වභාවයක් කියලා කියන්නේ නැත්තම් අපනිහිත ශුන්්‍යත ස්වභාවයන් කියන්නේ ওই తত্ত্ব. ඒවා අපි හඳුනා ගන්න ඕනේ. ඒවා අපි අතහැරගෙන තවත් එහාට ගිහිලා ආයෙත් අරමුණු එක්ක ඔට්ටු වෙනවා කියන එක තේරුම් ගන්න නැහැ. දැන් සක්මනේදීත් මම අර තදවීම, ලිහිල්වීම හිත හිත ගියා ටිකක් වෙලා යනකොට මට මොකුත් මේව නැතුව නිකන් මම යනවා. හරි, ඒක තමයි වෙන්න තියෙන්නේ. ඉතින් ආයි හිත ආයි සැහැල්ලුවෙන් යන්න. මං ඒ පාර ආයි අරමුණු ගන්නවානේ. <laughs> ඉතින් මොකද කරන්නේ? <laughs> කැමති දෙයක් ගන්න. ඒක <laughs> තමයි ප්‍රශ්නේ. ඒකට අනිවාර්යෙන් පීඩාකාරී. අනිවාර්යෙන් මේ කොට්ටේ උඩ තියන්න හදනවා. ඉතින් කොට්ටේ උඩ ඉන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ කියන්නේ අරමුණු කිසිම දෙයක් දැන් නැතුව යන විදිහට සැහැල්ලුවෙන් ඉන්න. ඒක තමයි සැහැල්ලුවෙන් ඉන්න. ආයි අවශ්‍ය නැහැ. ඉතින් ඔය මේ ඔක කියන්නේ හිත දැන් තේරුම් ගන්න තියෙනවා. මෑනියෝ තේරුම් ගන්න නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හිත තේරුම් අරගෙන යාට උවමනයි කැමැත්තෙන් මේ සැහැල්ලුවෙන් ඉන්න. නමුත් මෑනියෝ ගිහලා ආයෙත් තල්ලු කරනවා ගිනි ගොඩටම දානවා. ඵලයන් ඵලයන් අතෙන්ටම ඵලයන් කියලා ගිනි ගොඩටම තල්ලු කරනවා. ඉතින් සෝරි තමයි. <laughs> ඒකයි මට ඒ නොතේ මේ නොතේරුම්කම තමයි මට තේරුම්කම තමයි තියෙන්නේ. ඒක නම් සම්පූර්ණ ඇත්ත. එහෙනම් දැන් තේරුම් ගන්න දැන් තේරුම් ගන්න මේ හිත දැන් තේරුම් අරන් තියෙනවා. මේ අරමුණු එක්ක ඉන්නවා කියන එක වදයක්. අරමුණු කිසිම මොහොතක අපි හිතන විදිහට මේ හැසිරෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ පීඩාවක්. දැන් හිත දැන් නිදහස් වෙනවා. ඒ නිදහස භුක්ති විඳින්නයි තියෙන්නේ. ඒකයි එතෙන්දී අර එක්කෙනෙක් හැම මුකුත් නොකර ඉන්න තත්ත්වයක් ගැන හිතෙන මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. මෙතෙන් ආයේ අපි ගිනි ගොඩට තල්ලු කරනවා කියන එක මහා වදයක්නේ. හිතම දැන් තේරුම් ගන්න තියෙනවා මේ නිදහස ඉන්න විවේකීව ඉන්න හිත තේරුම් ගන්න තියෙනවා අපිට තියෙන මේ නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ ඒ ඉන්න දෙනකොටත් ඒ හිත යනවා එයාගේ කැමැත්තට අන්න එතන තමයි කෙලස් අල්ලන්න තියෙන්නේ ඇයි එයා ගියේ මේ එතන ඉන්න තිබුණානේ නිදහසේ ඉන්න තිබුණානේ අන්න ඒත් යනවා ගිහිල්ලා අල්ලනවා අන්න තේරුම් ගන්න ඔන්න ගියේ තණ්හාවකට ගියේ ඔන්න ගියේ මාන්නයකට ගියේ ඔන්න ගියේ උපාදානයකට මොකක් හරි දෙයකට ගියේ අන්න එතන තමයි කෙලෙස් හඳුන ගන්න තියෙන්නේ. ඒ ටික නම් කරන ඒක තමයි කරන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒ කෙලෙස් හඳුනා ගනිමින් කෙලෙස් ටික කපා කපා යන්නයි තියෙන්නේ දැන්. ආයෝ සමාධි වල ඉන්නයි අරමුණු වල දාන්නයි දැන් අවශ්‍ය නැහැ. එයාට එයා අරමුණු වලට යන්න දෙන්න මෑනියෝ දාන්න යන්න එපා දැන්. එයාටම බිබෙට යන්න දෙන්න දැන්. එයාගේ කැමැත්තට, හිතේ කැමැත්තට. එතකොට තේරුම් ගන්න ආ තාමත් මෙන්න මේ ක්‍රේනේසේ නිසා යා ගියා. ගියාට පස්සේ ආයෙ බේර ගන්න, බේරගෙන ආයෙ මේ ගෙදරට ගෙනල්ලා තියාගන්න. දැන් කියන්නේ භාවනාව සරල වීමක් වෙන්නේ විපස්සනාව සරල වීමක් වෙන්නේ. කරන්න තියෙන වැඩ අඩු වීමක් වෙන්නේ. හිතේ නිදහසක් වැඩි වීමක් වෙන්නේ. දැන් ආයෙ දුක් දුම්නස් නෑ. බුදුහාඳුර අර සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරද්දී මුලින්ම සතිපට්ඨානෙට එන්න කලින් දෙන පොරොන්දු ටිකක් තියෙන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. ඥායස අධිගමාය. ඊළඟට ශෝක පරිද්දවානං සමතික්කමාය. ඔන්න ඔය ටික අපි ගාව වැඩෙනවා නම් ඒ කියන්නේ අපි පාරේ යනවනේ. හිත දැන් ඔන්න අපි ඔන්න රාගයකට ගියා නිදහස් කරගත්තා. ද්වේෂයකට ගියා නිදහස් කරගත්තා. දුක් දුම්නස් අඩු වෙනවනේ. හිතේ නිදහස වැඩි වෙනවනේ. දැන් මේ අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. බුදුහාඳුර කියන දේ සිද්ධ වෙනවා නම් ඊට වඩා දේවල් අපි කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. අපිට තියෙන මේ දේවල් දැන් අඩුයි. ඉස්සරට වඩා මගේ හිතේ ආතතිය අඩුයි. ඉස්සරට වඩා මගේ හිතේ දැවිල්ල අඩුයි. ද්වේෂය අඩුයි. රාගය අඩුයි. මෝහය අඩුයි. නේ අඩු වෙනවා නම් ඒ පාර හරි. ඒ පාර යන්නයි තියෙන. ආයෙත් මේ ආයි දාන්න අවශ්‍ය නැහැ. එතකොට පරයන්කය මට පරයන්කට වඩා සක්මනේ යෙදෙන්න පරයන්කේ යෙදෙනකොට නිකන් සැහැල්ලුවෙන් ඉන්න සමාධිය පැත්තට දාන්න යන්න එපා තේරුමක් නැහැ ඒ කියන්නේ එතන නිදාගෙන හිටියා කියලා යමක් කිසි දෙයක් වැඩෙන්නේ නැහැ වැඩෙන්නේ සක්මනේ පොඩ්ඩක් එහෙම ඉන්න කියන්නේ දැන් මෙතන කෙලස් ටික කපා ගන්න තියෙන හුඟක්ම වෙලාවට අනිත් බාහිර කටයුතු වලදී අනිත් අයත් එක්ක කටයුතු කරද්දී තමයි කෙලස් මතුවෙන්නේ මේ මතුවෙන මතුවෙන වාරයක් පාසා තමයි කෙලස් හඳුනා ගන්න තියෙන්නේ ඒව දැක දැක අයින් කරන්න ඕනේ නැතුව ඉතින් පරයන්කේලා පරයන්කේ ඔහෙ වාඩිලා හිටියට කෙලස් එන්නේත් නැහැ. ඒකයි. තනිකර ප්‍රායෝගික භාවනාවකට යන්න ඕනේ දැන්. නිකන් අපි මේ මෙහෙම වාඩිලා හිටියා කියලා කෙලස් කැපීමක් එහෙම වෙන්නේ නැහැ. මොකද කෙලස් එන්නේ නැහැ. ඉතින් කපා ගන්න නම්. කෙලස් දෙන්නේ නැහැ නේ. නිකම්ම ඉන්න එක. ඒක තමයි කන්න හරි මොන හරි පොඩ්ඩක් කිව්වනම් ඊට පස්සේ කෙලෙට් එහෙම මතුවේ. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හරි. හොඳයි අපි දැන් අපි කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි සාමිනහන්ස. මේ හවස පරියංක භාවනාවේදී ටිකක් දුරට භාවනා කරගෙන යද්දී මගේ මේ මූණේ තිබෙන ඉන්ද්‍රියන් සම්පූර්ණ නැති වෙලා ගියා. මේ මූණ පුරා මේ ගෙඩි වගේ මතු වුණා. මොනවාද මතුනේ? ගෙඩි ටිකක් මතු වුණා වගේ <laughs> පැනුණා. පස්සේ මම මේ කල්පනා කරා මං හුස්ම ගන්නෙ කොහොමද කියලා. ඊට පස්සේ මම නහය එහෙම සොයනකොට නැවත හම්බුණාද? නැවත S2 නහයකට ආපහු සකස් වුණා. ඒ වගේ දෙතුන් වාරයක්ම සිද්ධ වුණා. ඉතින් මේ වෙලාවේදී මම මේව සොයන එකද මොකද්ද මං කරන්න ඕන කියන එක මට දැනෙන්නේ නැහැ. මොකද්ද ඒක වෙන්න කලින් කරේ මොකද්ද? ආනාපාන සතියද කරගෙන හිටියේ? ආනාපාන සති භාවනාව. හරි. එතෙන්දී හුස්ම රැල්ල දිහා බල බලා හිටියද? එහෙමයි. ඒකේ හිත එකඟ වුණාද? එහෙමයි. ඒ එකඟ වෙනකොටද මේ ටික නැතිලා ගියේ? එහෙමයි. හරි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ හිත එකඟ වෙනකොට අපි මේ දාගෙන තීච්ච සංඥා ටික අඩු වෙනවා. ඒ වෙනුවට අපිට ආස්වාස ප්‍රස්වාසය තුළ පමණක් හිත එකඟ වෙනවා. ඊට අපිට මේ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසයට මොකද්ද වෙන්නේ? ඒකේ ස්වභාවය මොකද්ද? මේක දිගද මේක කොටද මේක මට මුලැමැදාග බලන්න පුළුවන්ද? සම්පූර්ණ දැන් අපේ මුළු ජීවිතේම තියෙන ආස්වාසය ප්‍රස්වාසය තුළ පමණයි. එහෙම හිතන්න. එතකොට මූණක් ඇත්තෙත් නැහැ, පාදයක් ඇත්තෙත් නැහැ, මුළු ලෝකෙම නැහැ. තියෙන හුස්ම රැල්ලක් පමණයි. ඔතෙන්ට එන්න පුළුවන් නම් වරදක් නැහැ. දැන් ස්වාමීන් දැන් අර මූණේ තිබුණු ඉන්ද්‍රියන් නැති වෙනකොට මම සිව්වා. එතෙන්දී නැවත ලැබුණා ඒක. එතෙන්දී මොකද්ද මම කරන්න ඕනේ වගේ දේ. ඒවා හොයන්න නැතුව ඉන්න. <laughs> ඒවා හොයන්න අවශ්‍ය නැහැ. ඒවා හොයන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕවා අපි දාගත්ත දේවල් නේ. ඒවා නෙමෙයි දැන් හිත එකඟ වුණාට පස්සේ අපි හුස්ම එක්ක ඉන්නේ. ඒක ගැන විතරක් හොයන්න. හිතට හිතට වැඩේ කරන්න දෙන්නකෝ. මේ මූණ නැති උනායි කියලා බය වෙන්න එපා. භවනාව භවනාවේ යුරුනාට පස්සේ ආයි හම්බ වෙනවා. දැනට භවනාව ඇතුලේදී මූණ නැති වෙනවා. හොඳයි හොඳයි. හොඳයි තරුවන් සන්නේ. අද ඔක්කොම අමාරු ලෙඩ ඉන්නේ. ඔව්. අවසර ස්වාමීන් වහන්සේ මට මේ අර පෙරේද දුන්නේ මේ බිම් බිම් හැකිලිම කරන්න. මේ පෙරේදේ ටික කරා ඊයේ හවස භාවනාවේදී හොඳටම මේ බඩ තද වෙලා ඇවිල්ලා මේ ඉස්සර වෙලාව පේනවා වතුර ගලනවා වගේ මිනිහ සතු පස් පොලවක වතුර ඇල්ලක් ගලාගෙන බහිනවා වගේ දැක්කා ඊට පස්සේ මට තින්දී තුනක් ආපෝ ධාතුව කියලා හිතුණට මම මෙනෙහි කරේ නැහැ. ඒක එහෙම බහැලා ගියා. ඊට පස්සේ දැනුණා තද වෙලා එනෝ නිකන් මේ ටිකක් ඇවිල්ලා එහෙම එකක් බහැලා ගියා. ගියාට තව තද ගතිය හොඳටම තියෙනවා. එහෙම මේක දිගටම උඩට උඩට උඩට යවෙනකොට මට හිතුණා මේ අර ආපෝ මේ වායෝ ගතිය අර පිට වෙලා බහැලා ගියේ කියලා හිතුණා හිතට. ඒවට මම මෙනෙහි කරෙත් නැහැ. ඒක බැහැලා යන එක තමයි අර තද සම්පූර්ණ මේ උඩට එනකොට මට හිතුණා ගල් ගෙඩියක් වගේ තද වෙනවා. මේ මේ පටවි ධාතුව වෙන්නේ නැති කියලා හිතට එන එකම ආස්වාස ප්‍රස්වාස මට දැනෙනවා අර තද වුණාට පස්සේ ආස්වාස ප්‍රස්වාසයෙන් තමයි හොඳටම හිර වෙලා ඉන්නේ. එහෙම ආස්වාස ප්‍රස්වාසයෙන් තමයි හුස්ම මෙහෙම පිට වුණා සේරමේ බර ගතිය තද ගතිය සේරම නායෙන් පිට වුණා. ඒතෝ ඊට පස්සේ මට හැරුණේ පෑයම ඒ ගත වෙලා තියෙන්නේ ඒ ටිකෙන්. ඒ කියන්නේ ඒක කියන්නේ ඒ වෙලාවේ නින්දකද හිටියේ ඒ ගැන අවධානයෙන්ද හිටියේ? අවධානයෙන් තියුණේ අවධානයේ තියුණාට මට අර පිම්බීම හැකිලිම හිතේ දුණාට ඒක මැකිලා ගිහින් දැනුනේ නෑ වේදනාව වැඩි කමට හිර වෙලා. හරි. ඊට පස්සේ මේ මම වෙලා බලනකොට හරියට පැය ඉඳලා තියෙන්නේ. ඒ ගතියෙන්ම තමයි හිර වෙලා මේ දිගට හුස්ම මේ පිට උනේ මේ ආස්වාස් ප්‍රස්වාසෙන් තමයි අර මේ දිගටම හුස්ම නාහින් පිට උනේ. පිට වෙන එක මට ඒව හොඳටම දැනුණා. හොඳට වේදනාවෙන් තමයි වේදනාව ටික පිට උනේ. හිර වෙලා දැන් අද භාවනා කරාද භාවනාවේදී මට හිතට බය වුණා ඊ වගේ හොඳටම මං හිර වේද දන්නේ නැහැ කමන්නේ වෙන දියක් වෙයි කියලා මං <laughs> භාවනා කරන්න ගියා අද හවස මේ භාවනාවේදී උදේ භාවනාවේදී වෙලාවේදී හොඳට මේ හිත මේ පිම්බීම හැකිලිම කරනකොට දෙතුන් සැරයකට ඒ ගමනට ඒක මැකිලා ගියා. එහෙමමයි කිසිම දෙයක් දාන්නේ නැහැ. නිකන් මං එහෙමම තියුණා. නිදාගත්තෙත් නැහැ. එහෙමම හිටියා. හිටලා පැය භාගකින් වගේ මට ඇහැරුණා. ඇහැරුණා කියන්නේ ඇරියා මං. එතකොට ඒක ගියා. එහෙම ඒ ගියන් පස්සේ තමයි ඇහැරියේ. ඊට පස්සේ ඉඳලා ඉතින් මේ ආස්වාසව දැනුණාද කියන එක දන්නේ නැහැ මට එකම එකට එනවා වගේ මට දැනෙන්නේ භාවනා කරනකොට. හරි ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. මෙතන තියෙන මේ ලක්ෂණ ටික මතුවෙනවා නම් ඒක වඩා හොඳයි. ඒ කියන්නේ දැන් පිම්බීම හැකිලිමත් එක්කනේ යන්නේ. ඒ ඒ පිම්බීමක් ගානේ දැනුවත් වෙන්න. හැකිලිමක් ගානේ දැනුවත් වෙන්න. ඒ ටික නිකන් නොදැනී ගියාට පස්සේ මේ වගේ අලුතෙන් දේවල් මතුවෙනවා නම් ඒ දේවල් දිහා බලන්න. ඒ දෙන්න පෙනෙනවා ඉතින්. දැන් සක්මන් භාවනාව කරාද? මොකද ඒකදී මොකද උනේ? සක්මන් භාවනාවේදී තින් හොඳට දැන් සක්මනේට දකුණු පාය වම් පාය කියලා තියාගෙන උස්සනගෙන මිතබමි කියලා තියාගෙන යනවා අර තද ගතිය සීරමක් දැනෙනවා සීතල ගතිය. ඒ යන ගමන් ඉතින් දැනට යන්න පුළුවන්කම තියෙනවා සිහියෙන් මේ හදිසිය තමයි කියන්නේ හදිසිය කියන්නේ ගමනක් යනකොට බාගෙකදී වගේ කැඩෙනවා මේ උස්සනගෙන ස්ථාවර කියන එකෙන් ඩිංගක් පටල වෙනවා. පටල වෙනවා. ඔව් එතන ඉඳලා ආයෙත් අල්ලගෙන යනවා එහෙම. එහෙම දිගට ඒ කියන්නේ තාම වචනේ කී කීද යන්නේ? වචනේ කියන්නේ කිය කිය ගියාට දැන් කියන්නේ නැහැ කියන්න ගියොත් දැන් පැටලෙන්නේ. හොඳයි. දැන් හොඳින් තියනකොට ඒක දැනিলা යන්න පුළුවන් යන ගණනට. හොඳයි. දැන් මේ පැත්ත ඒක හොඳට දිනු කරන්න. දැන් කියන්නේ සක්මනයි ඉඳගෙන කරන වැඩේ අතර ලොකු වෙනසක් නැහැ. සක්මනේදිත් පේන්නේ ධාතු ලක්ෂණ ටිකක්නේ. තේරෙනවද? ඉඳගෙන පේන්නෙත් දැන් ඒකමයි. දැන් පිම්බීමක් හැකිලීමක් කියන්නේ වායෝ ධාතුවේ ලක්ෂණයක්. තද ගතියක් කියන්නේ ඕනේ පටවි ධාතුවේ ලක්ෂණයක්. ඉතින් ඔකේ නම් ටික මතක් කරගන්න ඕනෙත් නැහැ. අපිට තියෙන ওই ලක්ෂණ ටිකත් එක්ක බොහොම මධ්‍යස්තව ඉන්න තියෙන්නේ. අපි එකකට හරේ කැමැත්තක් ඇති කරගත්තොත් මෙන්න මේ ටික විතරයි මට ඕනේ මේවා අනිත් ඒවා මට ඕනේ නැහැ කියලා තේමක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ මොනවද පෙන්වන්නේ ඒවත් එක්ක මම ඉන්නවා. ඒවත් එක්ක මම බලාගෙන ඉන්නවා මොනවද මේගොල්ලෝ තව තව පෙන්වන්නේ. නැත්නම් මේකේ මීට වඩා දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් විමසන්න සුළුව බලමින් ඉන්නවා. ඔක දිගට කරන්න වරදක් නැහැ. ඒ කියන්නේ අපි හිතුවාට ඔන්න ඊයේත් හොඳටම තද වුණා අදත් එහෙම තද වෙයි කියලා එහෙම වෙන්නෙත් නැහැ. දැන් ඔන්න අද දැන් සැහැල්ලු වුණානේ. දැන් හෙට හෙට සැහැල්ලුව බලාපොරොත්තු වුණාට එහෙම වෙන්නෙත් නැහැ. ඉතින් ඔක තේරුම් ගනිමින් යන්න. හොඳයි. හොඳයි. දෙකට කරන්න. වරදක් නැහැ. හොඳයි. තේරුම් ගන්න. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැය කමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අද දවස පුරාත් මේ පින්වතුන් උතුම් වූ සීලයක් සමාදන් වෙලා තම තමා තුළ ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සීලමු කුසල් අපේ නමින් මේ පරිලෝකීය සීනු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.